ගයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසරණෝනේ චාරිත්‍රයක් මේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වෙන එක. ඉතින් ඉතින් අපි මුල් විනාඩි ස්වල්පයක් අපේ ඊවස්තාව සීපත් කරන්න වෙලා අරගෙන ඊට පස්සේ අපි වාරේ පැමිණිච්ච සූත්‍ර කොටසක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවට මාතෘකා සපයා ගන්නවා. අයිම් ඒ අනුව මේ සභාවට සම්බන්ධ වෙන අයගේ අභිමතයේ පරිදි ඉස්සරහට විරුද්ධ ධර්ම සාකච්ඡා බාට පත් කරගන්නයි අපේ චාරිත්‍රය තියෙන්නේ. අයිති සමහර වෙලාවට මෙල්බන් කට්ටිය <clears throat> මේ වගේම රැස් වෙලා ඒගොල්ලත් අපිත් එක්ක සම්බන්ධ වෙනවා <clears throat> දුරකථන මාර්ගයෙන්. අද අපි උත්සාහ කරන බණෝ ඊට අමතරව අපිට හම්බෙලා තියෙන අලුත් සංඥා ක්‍රමයේ අනුව තවත් ලෝකයේ අනික් අයට සම්බන්ධ කරගන්න ඒක පරිශන මට්ටමින් තමයි කරන්නේ. අපි ගිය පාර කරපු කිච්චර තාත්තකුණේ නෑ අසාර්ථක කියන්න බෑ. ඉතින් ඒ කටයුතු අද පරීක්ෂා පරි මේ පරිශන මට්ටමේ සිද්ධ වෙන වගේම මේ වෙලාවේ අපි තුන්නමක් පැවිදි වෙනවා එහා කන්දේ ඒ නිසා සංඝයා වහන්සලා ඒ වැඩේටත් සම්බන්ධ වෙනවා ඒ නිසා අපි කරන්නේ මේ වැඩ දෙක තුනම යන්න ඕන විදිහට <clears throat> ධර්ම සාකච්ඡාට වෙලා ගන්න එකයි.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 <clears throat> සුමීරි නිවන් සැපතෙන් සැනසෙනු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරය විසින් ඒ උතුම් මාර්ථය සිදු කර ගැනීම තමගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබා ගත යුතුය. අරුණට බලමු අවදි වීම නොගිලන් හැමදෙනාගේම සිරිත විය යුතුය. අවදි වූ විගසය අස්නෙන් නැගිට සිරු කිස් සඳහා සුළු කාලයක් ගෙවා. පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, ඇදුරු වටන, ගිලන් වැඩිහිටි වටන යන ආදී සුදුසු කල්ලියේදී ඍෂිනම් හේල්දන් කී සඳහා බුදුන් වහන්සේට ගොස් නොපමාව එහිවත් සපයාසිය කුටියට යා යුතු. බණ දහම් පුහුණුව සිරුරු පිළිදැඟුම් බවුන් ඈ නියත කිසේ යෙදී පිටු සඳහා gediya දෙවීමට පළමු පිරිසුදු පැනින් දෙව් පාත්‍රය තව කියලා තැම්පත් කර තැබිය යුතු. පින්ඳ පාත්‍රය සඳහා gediya හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමඨහන්ගත් සිටින් නියමිතන්ට මිනිත්තු 5ක් පමණ සුළු කාලයකින් පැමිණ. අනෙක් පිරිසත් සමග කමඨහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන්නල අසලදී මෙත්කමඨහණින් යුතුව පිටුපිනිස හැසිර පිටුපිලිගෙන පෙරලා එන කලද කමඨහන් නොඇර ආයුතු බුදුන්වල වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුත් බවුන්හි යෙදී පිරිවැහුම් පිරිවැස්සවුම් නැතහොත් ඉතුරු කාලයේද භාවනාව සඳහාම යෙදවිය යුතුය ශාස පාඨ පමණවත් පිළිවෙතියේදී සන්දනා සන්ධ්‍යා වන්දනාදී නිමවා වැඩිමහල් ආදීන්ගේ සුව දුක් සොයා ඍෂිනා ගිලම්පස කිස සාදා පිරිසුදු සිතින් Taman වසන කුටියට යා යුතු. පෙර යම අවසන් වෙනතුරු පිරුවහන බණක් නැතොත් කමඨහනින් කල් ගෙවා. අලියොන්ට පෙර අවදි වෙමි සනිටුහන් කොටගෙන රෑ 10ට නිද්දෝපගත විය යුතු. තමාගේ දිනපතා සියලුවට සනිටුහන් කොටගත් ලියාගත් සංජුවන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරියේ තබා ගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කඩුණ කිරීමට අදිෂ්ඨාන කරගත යුතුය.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 තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැම්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතු දික්මන් වෙයි. හිතද තැම්පත් වෙයි. හිතට එන අරමුණ නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසිම අපක්ලේශයක් පහළ වෙන විට ය නුවණින් සලකා තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සිහියට නගා එබඳු උදුරු වැඩලීමට සමතුක විය යුතුය. බහැර පිරිසිදුව නිතරක් ගනිමින් දස ධම්ම සුත ආකාංකේය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසුදුකමද දිනුවෙන් තබා ගැනීමට නිර්සිතාගත යුතුය. සංඝයාගේ කුතු මහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් කරන සාරවත් ධර්මානුශාසනාවක් කිරීමටද පුරුද්ද තබා ගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසුදුවටත් කිරීමට හිතර ගත යුතුය. ආගන්තුකව පැමිණි පැවිදි පින්නතුන්ට වද්දැක්කීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසීම සංවාතාරහාන වන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වෙන වගද තදින් සිතට ගත යුතුය. පිටත අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමේ කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. වත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන හැටි උගෙන එහිදීම ඔබේ ශීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතුය. ප්‍රමාණ ඉක්ම කරන ලියුම් ගන්න දිනුවද යෝගාචර தත්වෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුයි. සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකෝගඩ ගසා ගැනීමෙන් වැළකී සිටීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම කතිකාවතට හා මෙමෙ ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මෙහි වතන ඔබේ ආන්‍යන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහින්නේ ඔබේ හිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය. යෝගාචර දිනචරියාවයි. අපි එනිම කරන්න දෙන්නේ අපේ ධර්ම සාකච්ඡා පළවෙනි අංකය.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 කෙරෙන් වෙන්වම චතුත්ථ ධානයේට සමවැද වෙසෙයි මහණෙනි වඩන ලද බිහිල කරන ලද මේ සමාධි භාවනාව දුෂ්ට ධම්ම සුඛ විහරණේ පිණිස පවත්නීයයි කියනු ලැබේ. පොඩ්ඩක් ඉන්න මේක මම අර කෝඩ් එක අරගෙන ඉන්නම් charge වෙන්න. විනාඩියක් දෙන්න මට. ඔකේ ආනිසංස හතරම කියවන්නකො සමාධි භාවනාවේ ආනිසංස හතර සත්තාරුම මොකද්ද මහණෙනි වඩන ලද නිහිල කරන ලද සමාධි භාවනායේ දුටු දෙමි සුව විහෙර පිණිස පවර්ණේ වේ මහණෙනි වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායේ දිව්‍ය චක්ෂුර් ඥාන දර්ශන ප්‍රතිලාභයේ පිණිස පවන්නේ වේ. මහණෙනි වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායේ ස්මෘති සම්බ ස්මෘති සම්ප්‍රඥානයේ පිණිස පවන්නේ වේ. මහණෙනි වඩන ලද බිහිල කරන ලද සමාධි භාවනායේ ආශ්‍රවක්ෂය පිණිස පවන්නේ වේ. ඒකට සමාධි භාවනාව සමාධිය කියන වචනේ ගත්තාම බුදුචාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ සර්වඥතාඥාණයට ඒ බොහෝ වැඩරාජකාරී ආශිකට සම්දිස්ථානයක් වෙනවා. බුදුජානනාංශය පහළ වෙන්නේ ඉස්සලා සමාධි භාවනාවක් තිබුණා. ඒකෙදී ඔය කියන විදිහට ditta ධම්ම සුඛ වීරණේ තිබුණා. ditta ධම්ම සුඛ වීරණේ කියලා කියන්නේ දිනදා ජීවිතයේ තියෙන ප්‍රශ්න වලින් අයින් වෙලා අරමුණකට හිත දාගෙන ඉන්න පුළුවන්කම සමාධි භාවනා තිබුණා. ඒ නිසා බොහෝ දෙනා කීකවල අතහැරලා පැත්තකට වෙලා ආරණ්‍යගත වෙලා ඒ මේ ඊර්ෂිසප. එහෙම නැත්නම් නෛෂ්ක්‍රම්‍ය සුඛය වින්දා. එහෙම නැත්නම් ගෙවල් දොරවල හිටියත් ක්‍රමයක් හොයාගෙන හිටියා. හිප්නොටයිස් කර ගන්නවා වගේ හිත අවුල් කරගන්න නැතුව පැත්තකට වෙලා ඉඳගෙන ditta ධම්ම සුඛය ලබා ගන්න. ඊට පස්සේ භාවනා ක්‍රමයක් තිබුණා. ඒක තව ටිකක් ඉහළට ගියොත් දිබ්බ චක්කු ඥානය ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඥාන සංවත් ඥාන සංවත් ඥාන සංවත්තනේ පිණිස හේතු වෙනවා කියන එක. ඊට පස්සේ තව එකක් තියෙනවා සති සම්පජාඤ්ඤය වඩා ගන්න පුළුවන්. Tamante සමාධියට ගියාට පස්සේ ඉදිරියට කරන්න තියෙන සම්පජාඤ්ඤය වැඩි වීමට තව විපස්සනා පාදක කරගන්නවා කියලා ඒකට කියනවා. ඊට පස්සේ තව අතිරේක ලාභයක් තමයි ආශ්‍රක්ෂය කිරීම ආශ්‍රක්ෂය කරගන්නවා කියන රහත් වෙන්න පුළුවන්. ඒකට මේ සති සම්පජඤ්ඤය පිණිස සමාධි භාවනායේදීමත් ආශ්‍රක්ෂය කර ඥානයේ පිණිසත් සම්බන්ධයෙන් දීවීම දෙකම බුදුජාණන් වහන්සේ ලෝකෙට දායද කරපු දේවල්. නමුත් ඊට ඉස්සෙල්ලා සමාධිය තිබුණා. දැන් අපි මේ දැනගන්න හදන්නේ බෞද්ධයෙක් විසින් සමාධිය භාවිත කරන්න කොහොමද? හැම මිනිසයම සමාධියට කැමතියි. <clears throat> ඒකයි මිනිස්සු බොන්නේ. ඒකයි මිනිස්සු කුඩු ගහන්නේ. ඒකයි මිනිස්සු ඇබ්බැහි වලට යන්නේ හැම මිනිහෙක්ම ඇබ්බැහියේ ඉන්නේ. එක් එක්කත් නැහැ මේ ලෝකේ මේ <clears throat> ඇබ්බැහියක නැහැ කිය. එක එක එක එක තමන්ට රුචි ඇබ්බැහි තියෙනවා. ඒ ඇබ්බැහිය ගත කරනවා. යාට වෙන්නේ ඒක සාධාරණයි කිය. කුඩු ගහන කාට වෙන්නේ ඉතින් මට තියෙන ප්‍රශ්න වල හැටියට කුඩු ගහන එක සාධාරණයි. කුඩු නරක වෙන බව හැබැයි නමුත් කුඩු ගහන. බොන මනසේ හිතාන තියෙන මට තියෙන ප්‍රශ්න වල හැටියට කොහොම දෙයක්වත් කරන්න දු කරන්න බෑ. ඉස්ති දූර්තයට යන මනුස්සයා කියනවා මම ওই ප්‍රශ්න වල හැටියට ඒක මොකද්ද? උන්ව ඒක කමන්නේ. අක්කුදූතේට යන මනුස්සයා කියනවා සූදු කිරියට ප්‍රශ්නයක් නැහැ. මට තියෙන ප්‍රශ්න වලට කරන්න බෑ. අපි හැම එකනට විනෝදාංශ තියෙනවා. අපි හැම එකනටම තියෙනවා එක එක ක්‍රමවලින් මේ ප්‍රෙෂර් එක නැති කරගන්න එක. මේකට සංඛාර කියලා කියනවා. සංස්කාර කියලා කියන්නේ ඇබ්බැහි. මේ ලෝකේ එක එක්කත් නැහැ <coughs> ඇබ්බැහි නැති. ඉතින් ඇබ්බැහිය මේ මේ තියාගෙන ඉන්නේ දින්දා ප්‍රශ්න වලින් පැනලා යන. ඒ නිසා වයසට යන්න යන්න ඇබ්බැහි ලොකු වෙනවා. ජීවිතේ සමු ගන්නවා. <clears throat> තාම පුංචි කාලේ ඇබ්බැහි නැහැ. මනස ජීවත් වෙනවා. පොඩි එකා ජීවත් වෙනවා. ලොකු වෙන්න වෙන්න අපි නිකන් රාමුක ඉන්න මේ රූපයක් වගේ තමයි. හෙල්ලෙන පෙරලෙන රාමු වෙලා ඔහේ ඉතින් Tamange අර දාන්න පුරුසු ටික කරගෙන ඉන්නවා. එහෙන් මෙන් හෙල්ලිච්ච ගම ඉතින් ලෙඩ වෙනවා, කරදර වෙනවා. ඉතින් අර හදාගත්ත කූඩුවට වෙලා එන්න එන්න කුරුසෙට දාලා එනවා දින එක තමයි වෙන්නේ. ඉතින් දිට ධම්මසෝකය කියලා කියන්නේ අන්න එහෙම සමාධිය. ඒ නිසා භාවනා කරන අයත් හරිය කැමති සතියටත් වඩා සමාධියට. ඔක්කොමලා කියන්නේ අනිය වැඩක් නැහැ ගිහිල්ලා මම බලාපොරොත්තු වෙච්ච සමාධිය මට හම්බුනේ නැහැ කියලා. ඉතින් මේ සමාධිය කියලා කියන්නේ ඒ දිතම සුඛය කියලා කියන්නේ සමාධිය ලබන්න පුළුවන් අඩුම ලංසුව. ඒක ඕනම කෙනෙකුට හම්බ වෙනවා. නමුත් බුදුචාන් වහන්සේ පෙන්වන්න දෙනවා ඊට වැඩිය ඉදිරියට ගියොත් දිබ්බ චක්කු ඥානෙ පිණිස මේක යොදාන්න පුළුවන්. ඒකට අතිමානුෂික වෙනවා. මනුෂ්‍යයර තියෙන මාංශ චක්ෂු දිබ්බ චක්කු කියලා කියන්නේ මේ ඊට වැඩිය දෙවියට දකින්න පුළුවන් දේවල් දකින්න. <clears throat> එතකොට අර සමාධියට වැඩි ටියුන් කරන්න ඕනේ. රිෆයින් කරන්න ඕනේ. ඒකත් බුදුරජාණන් ඉස්සරලා ඔය අසිතාවසය කිව්වා සිද්ධාර්ථ කුමාරයා දැකලා මෙයා හිටියොත් බුදු වෙනවා. කීකේ හිටියොත් බුදු වෙනවා. කීකේ හිටියොත් අක්කිත රජ වෙනවා. ඒ අතීතයේ අනාගතේ දැකීම අනාගතේ දැකීම පැත්තට තිබ්බජක්කු කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මේ දෙකේදී බෞද්ධයෙකුට බුදුරජාණන්සේගේ සුවිශේෂත්වයක් දකින්න බෑ. මොකද ඊට ඉස්සෙල්ලා තිබිලා තියෙනවා. නමුත් බුදුරජාණන්සේ ලෝකෙට පහළ වුණේ ඊට එහයින් ගිය සති සම්පජඤ්ඤය පිණිස සමාධිය පාවිච්චි කිරීම. ඒ කියන්නේ අරමුණු ඔක්කොම විනුවට එක අරමුණක් අරගන්නවා. ආනාපානියෝගේ ඒකේ සමාධිගත කරලා ආනාපානෙ ගෙව්වට පස්සේ මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම නැති කෙනාට ආනාපානෙ ගෙවිච්ච ගමන් <clears throat> පෝරකේ ලෑල්ලා අයින් කරුවා වගේ බේස් එක නැති වුණා වගේ කලබල වෙනවා. බුදුන්සේ සති සම්පජඤ්ඤය දාන්නේ අරමුණේ තියෙන සතිය සහ අරමුණ නැති සතිය අතර දෙක බලන්න. අරමුණ නැති වුණාට සතියේ මොකුත් වෙන්නේ නැහැ. සම්පජඤ්ඤයට මොකුත් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ රූප ලෝකයෙන් සමුගන්න ඕනේ. අරූප ලෝකෙම සමුගන්න ඕනේ. ඒ කෙරුවට සතියේ මොකුත් වෙන්නේ නැහැ කියන එක තමයි බුදුරජාණන් අපිට දීපු දෑවැද්ද. ඉතින් අපිට ඒක පේනවා අපි කොච්චර එකට විරුද්ධද කියලා. අරමුණ නැති වුණාම කොච්චර කල්පල වෙනවා. පේන දෙයක් නැති වෙච්ච ගමන් අපි අරමුණු දාගන්න තරමට ඔලොමලයි. ප්‍රාග් බෞද්ධයි. බුදුහාමර පහවුනාට පස්සේ දීව පණිවිඩෙත් නෙවෙයි අපි වැඩ කරන්න හදන්නේ. අර අරමුණු තියෙන, රූප තියෙන, කාම තියෙන ලෝකයේම ditta dhamma sukha වේරණ පිණිස සතිය පාවිච්චි සමාධිය පාවිච්චි කරන්න හදනවා. එහෙම නැත්නම් දිබ්බ චක්කු ඥාන සඳහා පාවිච්චි කරන්න හදනවා. සති සම්පජාඤ්ඤ පිණිස පාවිච්චි වෙන්නේ නැහැ. ඒක නිසා චතුත්ථ ධ්‍යාන සමාධිය බුදුරජාණන්සේ සඳහන් කළ තියෙන්නේ උපෙක්ඛ කෝච විහෙරති සතිමා පික්ෂාවෙන් ගත කරනවා සතියෙන් යුක්තව අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවයි. දුකත් නැති සැපත් නැති ඊටාම සියුම් සංඥාවක් ගත කරනවා මොකද්ද කියන්න බැරි. ඒකට නැතුව ධානයට රුචි වෙනව නම් ඒක උපේක්ෂක ධානයක් නෙවෙයි සතිමත් ධානයක් නෙවෙයි අදුක්කම සුඛයට කැමති එකක් නෙවෙයි. ඒ නිසා චතුත්ථ ධාන සමාධියට ගිහිල්ලත් උපේක්ඛාව සතියත් උපේක්ඛා සම්පජඤ්ඤයත් ඒ වාගේම මේ දුක්ඛම සුඛ වේදනාවත් මේ තුලින් ආඩිය උනේ නැත්තම් තාම කෙලස් බරයි කොහොමදත් සතුට ධානයකින් කෙලස් තනක් තමයි අන්නේ කෙලස් බර බව කපන්න චතුත් අධ්‍යාහනට ගිහිල්ලා නැත්නම් යන්න ඉස්සර ඉඳලම එයාට සිද්ධ වෙනවා මේ අදුක්කම සුඛය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. සැපෙත්තර දුකෙනුත්තර අදුක්කම සුඛ වේදනාවට යන්න පුළුවන් වුණොත් එහෙනම් එතකොට පේන්න තියෙනවා මේ මේ සමාධිය වැඩක් ගන්න පුළුවන්. එතකොට තමයි මොකද්ද අපි කියන මේ ආශ්‍රක්ෂ කරන්නේ යන්න පුළුවන්. ඒ නිසා ධ්‍යාන ලැබු නැති කෙනෙකුට සමාධියක් ලාගත්තේ නැති කෙනෙකුට මේ කතාව තේරෙන්නේ නැහැ. ලැබිච්ච කෙනාටත් කලියුත්තක් තියෙනවා. ඒ කලියුත්ත තමයි මේ අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හලෝ. ස්වාමීන් වහන්සේ. ඇහෙනවද? මේක මේ මොකක් දාලාද ජොයින් කරන්නේ මොකක්ද අර ලක්මාල් එවනවා කිව්වනේ දැන් ලක්මාල් නෑ ලක්මාල්ගේ ගෝලෙක් ඉන්නවා මම දැන් ගෝලයා කතා කරයි ඈ ආ හොඳයි ස්වාමීන් වහන්සේ අපිට URL එකක් තියෙනවා මේ URL එක ස්වාමිනාංශ කොහොමද ඒගොල්ලන්ට කටින්ම කියන්න දුන්නා මේ මම ඊමේල් මේකේ ලියලා බලන්නද ටයිප් කරලා බලන්නද ස්කයිප් එකේ ටයිප් කරලා නෑ ස්වාමීන් වහන්සේ මේකේ ටයිප් කරන්නේ එතකොට කවුරක්වත් අද කනෙක් උනේ නෑ ඔය ඉස්සලාම තමයි ඔය මේ ටොරන්ටෝ වලට මම ගැව්වේ මෙල්බන් කට්ටියත් දැන් ඔන්න මෙයා මේ අපේ මේ අන්න හරි ඒක හෙල්ප් කරන්න උතන ඉඳලා මේ එතකොට කෝල් එක ආවේ මේකටද අතෙන්ද වෙනම දැන් ගත්තා මේ ඉතින් ඒක නිසා අපි මේ වැඩ දෙක තුනක් කරන්නේ සතිය සමාධිය ඔක්කොම තියාගන්න ඕනේ වැඩ පිළිවෙල කියනකොට මොකද ඉස්සලාම මේ ටෙස්ට් එකක් දුවන්නේ ඒක නිසා මේ සමාධියේ තියෙන මේ කාරණා හතර දිහා බලනකොට බෞද්ධයන්ගේමොත් ඊටාම පුංචිම කොටස ඔතන එන්න එතෙන්දවා. එතන කරදරයි. කොහොම ඉන්නේ? පුංචිම කොටසකට විතරයි මේ මැසේජ් එක තේරෙන්නේ. ඔක්කොමලා ඉන්නේ තාම අබ්බැහිය අබ්බැහිය තියෙන සමාධිය. සමාධිය අබ්බැහිය නරක එකක් නෙවෙයි. නමුත් සමාධියට ගිහිල්ලා ඒක ගන්න ඕනේ. ඒක මට්ටම් කරන්න ඕනේ. ඒ සමාධියේ සතියෙන් යුක්ත, උපේක්ෂාවෙන් යුක්ත දුක්ඛම සුඛයෙන් යුක්ත අදුක්ඛම සුඛේ පෙන්ලා දීලා තියෙන්නේ සුඛේ උපේක්ෂාට වැඩිය එකක් විදියට. තුන්වෙනි ධ්‍යානය පෙන්වලා දීලා තියෙන්නේ උපෙක්ඛකෝ සතිමා සුඛ විහාරීති. උපේක්ෂාවෙන් යුත් සුඛේ සත්‍ය සුඛම සත්‍ය සංඥා. චතුර්ථ ධ්‍යානය පෙන්වලා දීලා තියෙන්නේ සතිය සතියත් උපේක්ෂාවත් සහිත අදුක්ඛම සුඛ සුඛම සත්‍ය සංඥාව. ඉතින් ඒක නීරසයි. ඒක ලැබුවට ඒකේ ඕජාව නැහැ. රස විඳින්න බෑ. ඒ කියන්නේ කෙලස් නැහැ. ඒ නිසා උඟව දෙනෙක් කැමති අර ඕජාව සහිත විඳින්න පුළුවන් කැරගෙන ආඩම්බර වෙන්න. මෙතෙන්ට යනකොට ඒකේ විඳීම් ගතිය <clears throat> අයින් කරලා අදුක්කම සුඛ ගතියට යෑම කියන එක නිකන් කියන්නේ සාමාන්‍ය සුදු පාම්පෙත්තක් කනවා වගේ කියන. බටර් නැහැ, චීස් නැහැ, ජෑම් නැහැ, නිකන් සුදු පාම්පෙත්තක් කනවා. එහෙම නැත්නම් ඒ බුරුම සාංශ කියන්නේ මස්ලී නැති ඇටයක් ලෙව කනවා. ඒක මැරබෝන් නෑ, ගෑවිච්ච මස් කෑලි නෑ, ලේ නෑ, රැටේ ලෙව කනවා. එනිසා මේකට කියනවා සුඛ විපස්සනා කියලා. මේක කිසිම මේ ආඩම්බර වෙන්න මොකක්වත් නෑ. ඒකින් කියන්නේ කෙලෙස් නෑ, කුප්පන ගති නෑ, රුප්පන ගති නෑ. අනේ ඒක තමයි මේ විපස්සනා කරනකොට Tamanට සිද්ධ වෙන දේ සිද්ධ වෙනකොට වෙන්නේ එපා වෙන එක. ආශාව එනවනම් තණ්හාව සංසාරේ කෙලෙස් මාර බලවේග. ඉතින් ආශාවේ ඉඳලා ආශාව නැති තැනට හිමීට යනකොට වේදනාචෛසිකයේ දිගේ තමයි ඔය අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාව කියන්නේ. සංඥාචෛසිකයේ දිගේ බලනකොට එයා ඊටාම සූක්ෂම සංඥාවක් තියෙනවා මැරෙලා නැති බව කියන විතරයි. නිස මේ මේ නිින්ද ගිහිල්ලා නැති බව කියන විතරයි. අසත්‍යමත් නැහැ සීමූර්ත්‍යා වෙලා කියන්නේ නැති බව විතරයි ඉන් එහාට මොනවත් නැහැ. එයා දන්නේ ඇඟ කොහෙද තියනවද උදේවරු වේද දවල් වරුද ඉඳගෙනද ඉන්නේ මොකක්වත් කියන්න දන්නේ නැහැ. ඒ සංඥාවල අන්තිමට ගෙවලා ගෙවලා ඔක ඉවරන පස්සේ සරුවචන්සේ පාවිච්චි කරන නමක් සංඥග්ග කියන වචනය. සංඥාවේ අන්තිම කෙලවට යනවා. එතකොට එයාට මිනිස්සෙක් බවක් ස්ත්‍රී පුරුෂත්වයක් පේන්නේ නැහැ. ඔය වීඩියෝ එක නැතුව අපිට මේක හිතා ගන්න බැහැ. අඩු කරන් ගන්න බෑ. එහෙම කරමු. එතකොට සිග්නල් ඉස්නල් එකක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒ ටික කරන්න කියනවා ටෙස්ට් එකට වීඩියෝ එකම. කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. තමයි මේ භාවනා කරන යනකොට ආජීවය සකස් කරගන්න. ආජීවය සකස් කරගන්න මේක මවාපෑමකට හරි මේ කාටද විකුණන්න බඩුවක් හදාගෙන කොමර්ෂලයිස් කරන්න හරි නෙවෙයි තියෙන්නේ මේ කෙලස් කපන වැඩේ මැරෙන්න ඉස්සර වෙලා මට කරන්න පුළුවන්. අඩියටම බහින්න පුළුවන්ද? ඒක හරියට කියනවා නම් කිමිදුම් කාරයෙක් ඉතින් අපිට උනා සාමාන්‍යයෙන් අඩි 10ක් විතර එක ඩයිව් එකේ පනින්න පුළුවන්. මොනම කිවිදු උපකරණයක්වත් නැතුව. අඩි 10ට ගිය ගමන් උඩට එන්න බය හිතෙනවා. එන ටික හුස්ම ගන්න බැරිනොත් ඉවරයිනේ. ඉතින් අපි කියමු ලිඳකට බාල්දියක් වැටලා තියෙනවා අඩි 15ක් යට තියෙන එකක් කියලා. ඉතින් ඊට පස්සේ දෙවෙනි සැරේ යා හොඳ හුස්මක් ගන්න අඩි 11ක් බහිනව බහිනකොට තියෙනවා අඩියට යනකොට දැන් යන්න පුළුවන් ගියොත් හුස්ම ගන්න බැරි වෙනවනේ. ආයෙ උඩට එනවා. කරන කරලා කරලා පුරුදු කරන පුරුදු කරනකොට හුස්ම ගැනීම අඩු වෙන ගැඹුරට ගැඹුරට බහින්න ඒ කියන්නේ උපකරණ නැතුව ඔක්සිජන් මාස්ක් නැතුව පහින්න පුරුදු වෙනවා. ආන්න මේ වගේ ඩයිව් එකක් මෙතන තියෙනවා. බාල්දිය ගන්න නම් අඩි 10න් ගන්න බෑ. බාල්දිය තියෙන අඩි 15. 10ට යනකොට හොඳට පේනවා. හැබැයි පරණ බයිනවා. හුස්ම ටිකක් ගන්න ඕනේ මැරෙයි දැන් මෙතන යටට ගියොත් හුස්ම නැති වෙනවා අඩියට යන්නත් පුළුවන් ඩයිව් එකේ වේගෙත් අඩු වෙනවා එතකොට ඒතියෙදි පිහින්ලා යටට ගිහලා බාල්දිය අරගත්තොත් උඩට එන්න බැරිවොත් මොකද වෙන්නේ දැන් පේනවා බාල්දිය පේනවා උඩ ඉන්න මිනිස්සුන්ට පේනට වැඩිය පේනවා. වැටලා තියෙන බාල්දිය. නමුත් අන්නේ වගේ පුදුමාකාර පුහුණුවක් කරන ජීවිත පරිත්‍යාගයෙන් කරනවා. ජීවිත අපේක්ෂාවෙන් තොරව, ලාභ සත්කාර අපේක්ෂාවෙන් තොරව. මොකටද මේක කරන්නේ? මොකක්ද හම්බෙන්නේ ලාභය කියලා යාට තේරෙන්නේ. ධර්ම රසය විතරයි තියෙන්නේ. ධර්මයේ පමණමයි. ඉතින් අපි දන්නවා වෙන මොන ලාභයක් තිබ්බත් මාරපාක්ෂිකයි. මොන ආශාවක් ඉෂ්ට වුණත් කෙලස් බරිතයි. ඉතින් එතෙන්ට ගියාට පස්සේ මිනිස්සයා නෙවෙයි යන්නේ ආවේගයක්. වේසේ ආවේශ වෙලාවක්. ධර්මයේ තියෙන ඕපනායික ගුණය කියලා එකට කියනවා. ඕපනායනය කරන ඒ මනසට පෙන්වනවා උඹ ඔය ආපහු හැරෙන්නේ තණ්හාමාන දිටියට. ඵලයක් ඕන දෙයක් වෙන්න බෑපක්. අඩියට බෑපම් බැදලා කිසි බාධාවක් නැහැ. හැබැයි හැකියාවක් තියෙනවා. බාල්දිය පොළවේ අහි වෙලා තිබුණොත් අත ගන්න කරන්ට් එක වැදුනොත් එන අඩියම තමයි වැඩි. අනිත් වගේ සුකුම සත්‍ය සංඥාවට නැත්නම් සංඥාවේ අඩුවත්මට එනකොට වේදන අඩු මට්ටමට යනකොට පුදුමාකාර ජීවිතය පිළිබඳ පුනරාවලෝකනයක් වෙනවා. අපි එල්ලයක් තියාගෙන මෙච්චර ගමනක් ගියේ. එල්ලෙට ළඟ දැන් එල්ලේ දිය වෙනවා. බලාන යන પરමාර්ථේ ශූන්‍ය වෙනවා. හිස් වෙනවා. තුච්ච වෙනවා. රික්ත වෙනවා. පරතෝ වෙනවා. ඒ නිසා ලෝකේ දිහා ශූන්‍ය විදියට, තුච්ච විදියට, රික්ත විදියට බලන්න ඉතින්දි පුරුදු වෙන්න බෑ. ඊට කලින් මානසිකත්වය සකස් කරලා තියෙන්න ඕනේ. ඉතින්සල මෙතෙන්න ගිහිල්ලා යමක් අල්ලගන්න අදහසින් ආපහු ඇවිල්ලා කාගෙන තියෙන්නත් ඕනේ. ඒකට කමටහන සුද්ධ වෙලා තියෙන්නත් ඕනේ. අද මම මේ ඔක්කොම තියේදී කිසි කෙනෙක්ගේ දෙවන්නේක සාකච්ඡාවක් නෑ මම මීට වැඩි ගැඹුරට යන්න ලෑස්තිද කියලා. ඒ යන ගැඹුර එහෙම නැත්නම් ඒ අනතුරුදායක தത്വයේදී ඉදිරියට පයින් ගතිය මම සාමාන්‍යයෙන් කියන්නේ පිරිමිකම කියලා. ඒක නැත්තම් නිවන් දකින්න ඕම නෙවෙයි කොච්චර භාවනා කරත් නිවන් දකින්න බෑ උතෙන්දී තෙපර බානවා මම මේ සමතේද කරන්නේ විපස්සනාද කරන්නේ ඉස්සරහට යන්නේ පාසලට තෙපර වැහිලි කරනවා නම් අර අර බාල්දිය මේ පෙනිපෙනි බහිඳ තියෙන වෙලාවේදී සලකා බලන්න ගියොත් ගොඩම තමයි ඇදලම දානවා උඩ ඒකට තියෙනවනේ කම්මෝ ගෝචිකාගෝ රාජාහෝ පාහෝ ගංගාහෝ පැන්නනම් මැරෙන්න ඉඩ තියෙනවා මේක නම් නෑ කියන විදියක් නෑ නමුත් කොහොමද මැරෙන්නේ කාටවත් කියන්න බෑ මම මැරෙන්නේ නැහැ කියලා. ආන්නේ විදිහට මේ <clears throat> භාවනාදී තියෙන ආකල්පෙම වෙනස බුදු ජානක කෙනෙක් මම දෙන එකක් නෙවෙයි ඒක ධර්මයේ ගතියක්. පුරුදු කරාට පස්සේ ඒ වගේ කිසියම් බලාපොරොත්තුවක් ලාභය සත්කාරයක් අපේක්ෂාවක් නැති වුණාට ඒ ධම්ම ජවයක් තියෙනවා. එතන ගියාට පස්සේ ගියා නෙවෙයි මල්ලි ග්‍රහය අරන් ගියයි කියලා කියන්නේ. මම ගියා නෙවෙයි ඒක ඉතින් ග්‍රහය අරගෙන යනවා ඒ වෙලාවේ. එතකොට තමයි තේරෙන්නේ මම ධර්මයට පූජා වෙනවා කියන්නේ. මගෙන් ධර්මයෙන් වැඩක් ගන්නවා මම සාසනෙන් වැඩක් ගන්නවා සාසනෙන් මට වැඩක් වෙනවා එතනදී පෙන්නන්න කාට හරි අර්ථයක් නැහැ මේ ලෝකයාට පෙන්වන සමාජික දේශපාලන මේ ආර්ථික අර්ථයක් තියෙනවා නම් කක්කා ඒව මොනවත් නැහැ ගිය වේගෙට යනවා ඒකට කියන්නේ ඒ අද මේ චතුත් අධ්‍යාන සමාධියේ මේ උපේක්ෂා සති ඒ වගේම මේ අදුක්කම සුඛ උපේක්ෂාවයි අදුක්කම සුඛය කියන දෙක අතර බලන සමාන දේවල් තමයි. නමුත් උපේක්ෂාටත් වැඩිය මේ මේ අදුක්කම සුඛේ ඊටදී ඊටාම සූක්ෂම සංඥාවක්. ඒක නිසා අපි එදිනදා ජීවිතේ මේ රසකාරක හොයාගෙන යන්නේ නැතුව මධ්‍යස්ථව ගත කරන්න. අධික උදම්මනන්නේ නැතුව අධික පශ්චාත්තාප වෙන්නේ නැතුව නැත්නම් එවැනි දේවල් පරිබාහිර කරලා එදිනදා සාමාන්‍ය ජීවිතේ ෆ්‍රික්ෂන්ලස් පාත් කියලා කියන්නේ. මේ මදමාවත ඒකට කියනවා least frictional path කියලා. අදුම ඝර්ෂණයක් ගැටුමක් ඇති ජීවිතයක් හදාගන්න ඕනේ. ලෝකේ ඉන්නේ කොයි වෙලාවෙත් ගැටෙන්න. ඒක පිළිබඳ බුදුහාමුදුරුවෝ කියනවා මම කවදාකවත් ලෝකෙක ගැටෙන්නේ නැති උනාට ලෝකයා මයිත් එක්ක ගැටෙන එක හදාන්න නැත කරන්නේ නැහැ. බුදු වුණාට පස්සේ ඉතින් අපි මේ එක එකනට මේ කකු දාගෙන ඉන්න වෙලාවදී අපිත් එක්ක ලෝකෙ පැටලෙනවා කියන කාරණ දෙයක් නැහැ. අපි මේ දූවිලි පාරක කටුවත්තක් ඇදගෙන යනවා කිය හූරගෙන අවුස්සගෙන ඔක්කොමලත් එක්ක නිවන් යන්න හදනවා. ගමරාල දිව්‍ය ලෝකෙ ගන්න කියලා. මාගෙත් එක්ක බෑ. ගම මාගෙත් එක්ක කරන්න බෑ. ගෑනුත් එක්ක කරන්න ගෑණියක් වෙච්ච ගමන් තමන්ගේ දෙයට වැඩිය අල්ලපගේ දෙයට කියන්න ඕනකම තියෙනවා. එච්චර උද්දලගේ වැඩි පිරිමිත් ඉන්නවා ඊට වැඩිය මේ ගෑනු ගති තියෙන. ඒවත් එක කරන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ සමාධි භාවනා සූත්‍රයේ හරි කැමැති මුල් ටිකට කට්ටිය. දැන් සති සම්පජාඤ්ඤය පිණිසයි මේ සමාධිය තියෙන කියලා කියනකොට අර තමන් උපයාගත්ත හැම උගත්කමක්ම දක්ෂකමක්ම හැම සම්පත්තියක්ම දීපාන්තර විසිකරන කුණු කෙල ටික වගේ පැත්තකට දාන්න පුළුවන් වුණොත් සද්ධර්මය අපේ දිහාට එනවා. මොනවාරි යගේ ආකාඩම්බරයක් දීලා මමත් මම හරයට වැඩිය උසස් මම අසවලා වගේ අනම්මනම් ලුක් කෙනෙක් එක සංසන්දනය කරන්න යනවා කියන්නේම අන්නර තියෙන පිවිතුරුකමට නුසුදුස්සෙක් බාටපත් වෙනවා. ඉතින් ඒක භාවනාවෙන් ගන්න එක නෙවෙයි. ඒක දෘෂ්ටියෙන්. ඒක සම්‍යක් අපි කියන යෝනිසමංස්කාරයෙන් ගන්න එකක්. ඉතින් ඒක තමයි අපි මේ මේ සාකච්ඡා වලට මේ වගේ සූත්‍ර ඉදිරිපත් කර ගැනීමෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක මේ ටිකක් මොනක් කියන්නේ. යෙදිලා කරන්න ඕන එකක්. කුලියට ගන්න පුළුවන් එකක්. ආශිර්වාදක වෙන එකක්. පොත් බලලවත් ඉන්නේ නමුත් භාවනා කරන යනකොට ඒක එනවා. ඒකට ගොඩක් බලපානවා සත්පුරුෂ ආශ්‍රය. සද්ධර්ම ශ්‍රවණේ. යෝනිසෝමනසිකාරේ. ධර්මාන ධර්ම ප්‍රතිපදා. ඉතින් සෝවන් වෙනවා කියලා කියන්නේ ඔය හතර තමන්ට ඇති වෙන්න තියෙන බව තේරෙනවා. මට ඕන තරම් <coughs> එම ඒ බවට ජීවත් වෙන සත්පුරුෂයෝ ලෝකේ ජීවත් වෙනවා පේනවා. සද්ධර්ම ශ්‍රවණයක් තියෙනවා ඔය ජාතක බණක් තියෙනවා පෙසක් බණක් තියෙනවා. අවශ්‍ය නම් මේ බණ අහන්නත් පුළුවන්. ධර්මාන ධර්ම ප්‍රතිපත්තියට යන්න තමන් හිතුවට මේ මම නැතුව ලෝකේ මගේ නෑ ඉන්න බෑ කියලා ඒක තනිකර තමන්ගේ මාන්නය ඇති කරගන්න තමන් කරගන්න මායාවක් විතරයි කියලා මට කිව්වේ මේ ඕස්ට්‍රේලියානු ජාතිකයේ යෝගාවචර රාහුල හමුතුවේ. උඹ නැතුව කරන්න බෑ කියලා කියනනම් උඹ හිතන්නේ මේ උඹත් ගම කරන බබාහමි වෙන්න හදනවා. උඹ නැත්තම් ඔයිට වැඩිය ෂෝක් එකකට ඉතින් මිනිස්සු ඇටික් කරගන්න. මං ගියාට පස්සේ මං කිව්වා මම 350ක් විතර වැඩ කරන රසාවක් මේ කරගෙන ඉන්න වෙලාවේදී කිව්වේ මේ ඉතින් මං කව මම යනකොට මෙච්චර හිටියේ මම දිනුන කරලා පස්සේ මෙච්චර ගාහන්න සෙනඟ ලොකු කම්පැනි දැන් ඒ ඔක්කොමලා සුද්දත් කියන මේ 350ක රස්සාවල් තියෙනවනේ අකෝ උඹ හිටියොත් පවුල් 350ක් කරපෙන උඹට තේරෙන්නේ නැද්ද කියලා. ඒක උඹ ගියොත් උඹට වැඩි සුදුසුසේ කොතෙන්ද එනවා කියලා. ලංකාව කියන්නේ අන්ධ බාලේ වෙන රටක් නෙමෙයි උඹ බලය. ඔයිට සුදුසුසේ කොතෙන්ද කියලා. ඉතින් මට හිතුණානේ හරි ලැජ්ජාවක් මට කරේ කියලා. මේ පැවිදි වෙන්නද කියලා අහන්න ගිය වෙලාවේදී මට කිව්වේ ඔක. ඒ නිසා ඔය කට්ටිය හිතාන ඉන්නවනම් ඕගොල්ලෝ නැතුව මේක කරන්න බෑ කියලා. ඒකට තමයි මාන්නේ කියලා හිතාගන්න. ඒක තමයි දක්කායි දිට්ටි කියලා කියන්නේ හිතාගන්න. ඒක තමයි තණ්හාව කියලා හිතාගෙන ඒකට hina වෙන්න. ඔය කිසි කෙනෙක් ඔයගොල්ලෝ දියතුව බෑයි කියලා කියනවනම් ඒ ඔයගොල්ලන්ගේ නිවන ගැන ආදරෙන් කරන කතාවක් නෙවෙයි 100ට 100ක්ම මම කියනවා. ඒ ඒගොල්ලන්ගේ හොද්ද බර කරගන්න ගන්න කතාව. කවදාත් ඒ බුදුහාමුදුරුවෝ අපිට කරන අනුකම්පාව ගන්න කම්පාවගේ නෙවෙයි කතා කරන්නේ. ඒගොල්ලෝ දන්නේත් නැහැ. නෛර්යානිකත්වයක් දැනගන්න නෙවෙයි කතා. ඒගොල්ලෝ දන්නේ කටබඩ පුරවන ක්‍රමය. ඔයා ගියොත් අපිට හොද්ද බර කරගන්න බැරි වෙනවා. එච්චරයි. <clears throat> ඒ කිසිම කෙනෙකුට අපේ සුභ සිද්ධිය තේරෙන්නේ නැහැ අඩු ගන්න අපිට තේරෙන්නේ නැහැ. ඒ තරම් කෙලස් තියෙන්නේ. ඉතින් අන්න ඒකට කතා කරන එක එච්චරම ඒ බණ ජනප්‍රිය නැහැ. ඇත්තට මේ ජනප්‍රිය වෙන්න නම් බණ නෙවෙයි. ඒ දෙක එකයි. මේකේ තියෙන්නේ මොකද තිත්ත බෙහෙත පුළුවන් නම් බීපන් බැන්නම් බීපන්. වැඩි ජනප්‍රිය වෙනවා නම් මතේ තියන්නේ තණ්හාව ටිකක් තියෙනවා. මාන්නේ ටිකක් තියෙනවා. ditthිය ටිකක් තියෙනවා. එහෙමනම් සෙනග මේ ගිහිවෙ ඉඳගෙන බැරිද ස්වාමීන් භාවනා කරන්න. මේ පෞල් කන ගමන් බැරිද කියලා හැම වෙලාවෙම අර ගිහි කමයි පෞල් කන <laughs> ඉස්සරහින් තියෙන නිවන පතර දානවා. ඒකල තමයි ප්‍රශ්නේ වර නගනකොටම තේරෙනවා කවුරු අරස කරනද ප්‍රශ්න නගන්නේ කියලා. අර කෙලස් ටික තියාගෙන බැරිද මේ පිරිසිදුකම ලබා ගන්න කියලා. මේක කියන්න බෑ කෙලස් විතර ජීවත් වෙනවා නම් කිව්වට දිරවන්නෙත් නෑ ගෝචර වෙන්නෙත් නෑ. <coughs> කියන්නත් පුළුවන් ඉන්නේ ටිකකට හරි තමන්ම අප වෙලා කප වෙලා හැබෑ වෙනසක් ඇති කරගත්ත කෙනෙකුට කියත හැකි ඔකම තමයි පාර. ඔයිට දෙවි විශ්වාසයෙන් විතරේ සූදානමේ ඉදිරියට යන්න කියන එක තමයි කියන්නේ. අධිකෝසක වේදනාව කියන ආකාරය විදිහට හරියට මේ සුදුපාගේ චක්කනාවදී කියන ඒ උදාහරණය අහනකොට මිනිස්සුන්ට කියනවා ඒක නෙවෙයි නංගි කියලා. ඕන්නේ මොකටද කියලා. කියලා වගේ නම් ගැටෙන්නේ සුපාම් පිටිකරක් කනවා නම් ඒක රසයක් තියෙනවා කියන්නේ. දැන් මේ ළඟදීලා මම බැලුවා මේ අපිට දැන් කෑමක් වෙපුවාම බොන්චි උයන්නකෝ එහෙම නැත්නම් මේ බණ්ඩක්ක කියන්නකෝ මොනම දෙයක් අත අපිට දැනන්නේ ලුණු රසයි මිරිස් හතයි විතරනේ එළවලු මොකද්ද කියලා තේරෙන්නේ නැහනේ. අපේ තම්බන තැඹිල්ල හැටියට උයන ඉවිල්ල හැටියට මොනම එළවලුවක්වත් ඔක්කොම එක රසේ තියෙන්නේ. නිකන් බණ්ඩක කරලා නිකන් කාලා බලන්න. ඒ බොන්චි නෙමෙයි. පුංචි රසේ සම්පූර්ණයෙන්ම වෙනස්. අපි ලුණු වලටයි මිරිස් වලටයි උමලකඩ වලටයි අර ඔක්කොම යට කරලා මේ බොංචි කියලා වෙදුනත් ඒකත් එක රසෙමයි. මේක බණ්ඩක කියලා වෙන ඒකත් ඒ රසෙමයි. නිකන් බණ්ඩක කරලා කාලා බලන්න. නිකන් බතලාලයක් කාලා බලන්න. නිකන් කඩලටයක් කාලා බලන්න. නිකන් බත් ටික කාලා බලන්න. පුදුම රසයක් තියෙනවා. මට ඉස්සර තේ කියන්නේ සීනි. සීනි දන්නේ නැත්නම් මොන තේද? නමුත් තේ ටිකක් විතරක් බීලා බලන්න ෆැක්ටරි එකට ගිහිල්ලා දෙනකොට තේ වල රස බලන්න සීනි දාන්න නැති වෙච්චා ෆැක්ටරි රස ගන්න පුළුවන්. අපි පුරුදු වෙලා තියෙන්නේ මොනවා කෑවත් ඒකට ලුණු මේස් ටික දානවා සීනි ටික දැම්මම පස්සේ අපි අර පුරුදු රසෙ දිගේ යනවා. අර ඔයකේ ඔරිජිනල් රසයට ගියාම කද්දාකල් ලඩක් ඇති කරන්නේ. ඇඟට හරිය සප්පයයි. ওই සත්තු ලුණු මිරිස් දාලා නෙවෙයි නිකන්නේ. උන කද්දාකල් ලඩන්නේ. උයමනක් නැහැ. ගින්දර උන්ට සම්බන්ධ නැහැ. සල්ලි උන්ට සම්බන්ධ නැහැ. ඒ නිසා උන්ට කැන්සර් සම්බන්ධ නැහැ. ඩයබටික් සම්බන්ධ නැහැ. ආතතිය නැහැ. විවාහයක් නැහැ. කිසිම දික්ක සාධනලු නැහැ. ජොලි නැද්ද? අපිට තියෙන ඔක්කොම තියෙනවා. ඉතින් හැමදාම අර කල්ලකට මේ කල්ලන ඒ හැම එකකින්ම හැමදාම මානසික ආතතියක් ඇති කරගන්නවා. මේක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කිව්වේ මේ ambiguity of civilization. අපි මේ සිවිලයිස් වෙච්ච නිසා රංගපෑම නිසා ගත්ත ප්‍රශ්නයක් මෙතන තියෙනවා. මේ මේක අපි වෙන කොහොම වෙන කවුරු හරි Skype එකට ගන්න කොහොමද? මල්ලිකා ඉන්නවද දන්නේ නැහැ. මල්ලිකා ඉන්නවද? කනෙක්ට්. ඈ? කනෙක්ට්. මල්ලිකා කනෙක්ට්. කතා කරන්නේ. කට් කරනවා. මේ 16ක් මේ විනාඩි කතා කරලා තියෙනවා. හලෝ. චිත්‍රානන්ද වාසිකි. මේ මේල් බෙන් වලට. Mm-hmm. දැන් මොකද කියන්නේ අපේ සාකච්ඡාකාරයෝ. ඊගේ ඉඳලා මගපල ලැබුවේ උද්ද කාලේ ඉඳලා කියනවනේ සයන්ස්. ඒගොල්ලන් ඒවට ඒගොල්ල කියන්නේ ගීගේ හිටියයි කියලා. ඒගොල්ල කියන්නේ අපි গিදර හිටියත් බේරිලා හිටියයි කියලා. ඕගොල්ලෝ ඒක ගීගේ හිටිය වැත්තට ගන්න හදන මොකද ඕගොල්ලෝ ගීගේ ඉන්න නිසා. උංගින් ඒවා ගෑයිපෙන් නිලුම්පතේ වතුර තිබුණාට ගෑවිලා තිබුණේ නැහැ මගේ කියලා. නිලුම්පතේ වතුර තියෙන්න පුළුවන් ගෑවෙන්නේ නැහැ, තර වෙන්නේ නැතුව. ඒක ඕන කෙනෙකුට දැන් මේ දොර තව පොඩ්ඩක් දාතම මේ දොර කියද්දි බාගෙට ඇරිලා කියන්නත් පුළුවන් බාගෙට වැහිලා කියන්නත් පුළුවන්. ඒක බාගෙ බාගෙ කියන එක ඕනම සමීකරණයක දෙපැත්ත දෙනවා කපන්න පුළුවන්. ඒකට ඇරිලා සමානයි වැහිලා. පේනවනේ <laughs> ගණිතේ වැරදි කියලා. බාගෙට ඇරිලා සමානයි බාගෙට වැහිලා. බාගෙ බාගෙ කියන එක සමාන ලකුණු දෙපැත්තම දෙනකොට එකට එක කැන්සල් වෙනවා. ඒකට ඇරිලා සමානයි වැහිලා. ඒ නිසා ගිහිගේ හිටියත් ආකල්පෙම වශයෙන් තමයි නිදහස් නම් පැවිද්දේ ඉඳලා අද කරන පැවිද්ද කරන පිස්සු කෙල්ල හරි දන්නවනේ. ඕකට නෙවෙයි පැවිද්ද කියන්නේ. පැවිද්ද කියන්නේ මේ කාමයෙන් වෙන්වීම. එහෙම නැත්නම් නිස්සරණේ. නැත්නම් අබිනිෂ්ක්‍මණය. ඒ කක්ක ගොඩේ හිටියට කමන්නේ ගා ගන්න දෙන්නේ. බුදුරජාණන්සේ කියන්නේ අසුචි කන්දක බුදුරජාණන් පැවිදි බුදු වෙන්න ඉස්සර දවසේ හීනයක් දැක්කනේ. අසුචි කන්දක ඇවිදිනවා දැක්කා. අසුචි කන්ද ගෑවෙන්නේ නැහැ. ඉතින් මොකෝ ඉත රත්තරන් ගන්දක් වෙච්චාමකෝ මණික් කන්දක් වෙච්චාමකෝ අසුචි කන්දක් ගෑවෙන්නේ නැත්නම් එච්චරනේ තියෙන්නේ. බුදු දෙනච අසුචි කන්දක බිදුවෙන් ඉස්සර ඇවිද්දයි කියලා වසලයක් උනේ නෑනේ. ලැජ්ජාව වර්ධේ ගුණ මැණික් කන්දක ඇවිද්දා නම් අපේ බුදුහාමුදුරන්ට ඊට වැඩිය නම්බු වෙන්නේ. බුදුරජාණන් නම්බුව ගත්තේ මම බුදු වෙන්න ඉස්සලා වසේ හීනයක් දැක්ක මම අසුචි කන්දක ඇවිදිනවා. ගෑවිලා නෑ. ඒසොල් බුදුරජාණන් කියන්නේ මම කන්දක ඇවිද්දා. මට අසුචි උනත් එකයි ප්ලැටිනම් උනත් එකයි රත්තරන් උනත් එකයි මම ගෑවෙන්නේ මම දන්නවා ගාව ගන්න දෙන්නේ. ඒ නිසා මේ ගා ගන්න එක තමයි අපේ මේ ජීවිතයේ තියෙන මේ කොමිට් වෙනවයි කියලා එකක් තියෙන්නේ. වැඩකට කොමිට් වෙනවා. මේ කවුරු හරි පිළිවෙලම විනිශ්චය කරුවා මම ගාගත්තා. ඊවර්ෂ මොනවාද ඒලකෝ තනේ සංස මට මේක අවශ්‍ය කියලා මේක දුන්න ගෑගෙනිල්ලක් නැහැ. අපි එහෙම නෙවෙයි හැම කරන හැම එකකදීම ඒ කට්ටියගේ ජීවිත වලට ඇඟිලි ගන්නවා. සයිකොලොජි වලට ඇඟිලි ගන්නවා. ඊපස්සේ ඊට පස්සේ ඉබේම කුඩල්ලා වගේ හැබැයි වෙනවා. අපි දරුවන්ට මොකද්ද කරලා තියන්නේ? එකෙකුටවත් අපි නැති ජීවත් වෙන්න බෑ. අපි කියලා දෙනවා ආඩ ප්‍රශ්නක් ආවොත් පුතා මයි ළඟට එන්න. අම්මා ළඟට යන්න. මම බලා ගන්නවා. ඉතින් අරුවට මානසිකත්වයක් හැදෙන්නේ නැහැ. යම් කිසි මට්ටමකට යනකම් පොඩි කාට තියෙන්න ඕනේ ආරක්ෂා. ඊට පස්සේ කියන්නේ ඔබේ ජීවිතේම ගත කරපුවා අවශ්‍යතාවයක් වුණත් මම ගියපන්. මම සර්ව බලدارී නෑ. පුළුවන් නම් මම හිතේ කරන්න. අනේ දනිපන ගන්න ඔබ වැඩේ කරපන් කිව්වොත් ඒක හිතෙන්නේ නිකන් දරුවට අනදරයක් වගේ කියලා. අනදරයක් නෙවෙයි ඒක නිසා කියනවා අර මේ නිකන් නිදහසට කාරණාවක් කියනවා මේ ජූ කෙනෙක් යූ කෙනෙක් කියලා කියන්නේ යුදෙව්වෙක් දරුවට බිස්නස් උගන්නන්න ඕන වෙලා පොඩි කොල්ලා. අර ওই කබඩයක් උඩ තියලා කිව්වල පැනපන් කියලා. තාත්තා බිමිනේ. වට්ටලා ආවා. අඩියක් විතර උස කබඩයක් කියලා කොහොම පයින්නේ කියලා. නෑ පුතා පැන්නට මොකුත් වෙන්නේ නැහැ. ඔතන ජීවිතය ගැන පැනපන් කියලා. බෑ මට බෑ. ආ හොඳයි එහෙනම් කියලා වෙන්ටක් ගන්න. එනකොට දැන් පැනපන්. මට බෑ. මෙච්චර උස මෙට්ට අඟල් හතරයි. මෙට්ට තියෙන ඔක රිදෙනවා. ආ මම මෙට්ට උස්සලා තියන්න අඩි දෙකක්. පැනපන් මට බෑ. එසේ තා හතරක් ඉස්සරහලු. අඩි දෙකයි වයින්ට තියෙන්නේ තාත්තගේ ගෙට වෙන්න තියෙන පැනපන් කිව්වා. ඌ තටලක් පයින්නකොට මිට්ට ගත්තලු. ණයක් ගලවන්නවදකලු බිස්නස් වලදී තාත්තවත් විශ්වාස කරන්න එපා පුතේ. ඕක තමයි පළවෙනි පාඩම. ඌගේ තල්ල කැඩෙන්නේ නැති. නමුත් තාත්තා නිගන්නේ පාඩම. අපි එහෙම නෙවෙයිනේ කරන්නේ. තුවාලයක් වෙච්චාම දුවන ගිහිල්ලා ගෙදර නිමාඩු දාගෙන අරකට අපේ අප්පච්චි ඉන්න කාලේ කිව්ව දැන් තමයි තොපේ ගායට අතපය කඩා ගත්තොත් බෙල්ල කැඩෙනකම් ගහනවා. මට මේ කුඹුරු වැඩ කරන්න තියෙනවා. තොපිට ගායට අතපයට බෙල්ලෙන් උඩ මොනවාරු වුණොත් විතර මම බලනවා. නැත්තම් පොල්ලක් කඩ තරි ගහනවා. කද්දාවත් කරදියානේ නෙවෙයි දෙන්නේ. උඹලට මේ කණ්ඩ දීලා ගෙදර ඉන්න වැඩ ගායර ගසන ගල බෙල්ල කඩා ගන්නවනේ. ඔළුවේ උඩ මොනවාරු වුණොත් පොඩ්ඩක් බලන්න. ඉතින් පේන්න තියෙන්නේ හරිම අකරුණාවන්ත ගතියක්. අපි ගෙදර 11 කවුරුහරි 아무ත් එක්ක ආවම අප්පච්චි කෙලින්ම කියනවා මට මහත්තයෝ මේ දරුවෙක් මරනවාට කියලා ගානන්නේ 11ක් ඉන්නවනේ. මේ අපි ගිය ඇතුලේ ඉන්නද කිය. දැන් ඉන්නේ එක දරුවා මරනොත් අම්මට තාත්තට මොකද වෙන්නේ? එක දරුවට හෙම්බිරිසාවක් ආවත් මොකද වෙන්නේ? අම්මට උණ ගන්නවා. තාත්තට කිව් අම්මට කිව් දරුවට කිව්සින් යනකොට අම්මට තාත්තට හෙම්බිරිසාව. දරුවට හෙම්බිරිසාව එනකොට අම්මට තාත්තට උණ. මේක මේක නරක දෙයක් නෙවෙයි නේද බුදුහාමුදුරුවෝ රාහුල කුමාරයා ගිහිල්ලා පැවිදි කරගෙන බුදලේ දෙන්නම් කියලා මොකද්ද කරුවේ? වැසිකිළිය බුදිය ගත්තා. වැසිකිළිය නිදාගත්තේ. මේ රජ පැටියා බුදු වෙන්න මේ රජ වෙන්න හිටපු පැටියා. ඉතින් ඒ නිසා ඒ වගේ කෙනාට අවශ්‍ය කරන ඒ අභියෝගය ලබා දීම ඒකයි කරන්න ඕනේ. ඔව් කියන්නේ ගියා මොකක්ද? කොම්සෝනේ මමත් කියන්නේ කතායි මම කියන එක ආශ්‍රව ධර්මයි ආශ්‍රව ශේක්‍රීමයි මමයා කියන්නේ මමත්වය නැතිවීමයි ඊට වඩා තවත් එහාට යන සානස නැත්නම් උතන දෙක සමාන්තරව යන සමාන්තරව මේ ආශ්‍රව ධර්ම ගෙවෙන්න ගෙවෙන්න මමයා කියන එකේ සීමාව නැති වෙන්න පටන් ගන්නවා සීමාව දිය වෙනවා අපි කිව්වොත් එහෙම ලස්සනට සීමා මරියාදවල් තියෙන තියෙන ඇඳපු ලස්සන දිය සායන් චිත්‍රයක් තියෙනවා කියලා හිතමු හොඳ ලස්සනට බෝඩර්ස් තියලා හදපු එක ඔකට වතුර ටිකක් අන්න ස්ප්‍රේ කරොත් මොකද වෙන්නේ බොඳ වෙනවනේ චිත්‍රය තියෙනවා අර ලස්සන ඉරි සීමා කොන් මැකිලා යනවනේ. තව ටිකක් කෙරුවොත් නාරු බහිනවා. තව ටිකක් කෙරුවොත් එහෙම දියසායම නැති වෙලා අජුවක් වෙනවා. ඉතින් අපි සක්කාය දිට්ඨිය තියෙනකොට ලස්සන ඉරි මායාවල් සහිත ලස්සන චිත්‍රයක්. පළවෙනි සැරේ ස්ප්‍රේ කරපු ගමන් ටිකක් බොඳ වෙනවා. ඊට පස්සේ නාවර බහින්න පටන් ගන්නවා. නාවර බැසලා පස්සේ බලුවමනයක් අපි වෙන. ඊට පස්සේ නා නේනදකින් මේකද මේ බිත්තිය ඊළඟ මේක බිත්තිය ළඟ වටින්නේ නැහැ නේද? ස්ප්‍රේ කරන එකයි වෙන්නේ. සෝතාපන්න වෙනකොට ඔය මුල් අවස්ථාවම ස්වාමීන් වහන්සේ ඉන්නේ සායම් විත්‍යයට වතුර ටිකක් වැටලා ඒක බොඳ වෙන මට්ටමද සෝතාපන්න වෙනවා කියලා කියන්නේ ඊට පස්සේ යනවා නෑ නෑ බොඳ වෙනවා බොඳ වෙනවා බොඳ වෙනවා තාම තියෙනවා තාම කැලි ටික තියෙනවා මේ ගෑණියගේ රූපෙ තිබුණා මෙතන පිරිමි රූපෙ මේ කොළ පාට මේ නිල් පාට කහ පාට තියෙනවා කල්පනා කරොත් හිතා ගන්න පුළුවන් පුළුවන් ඒ නැත්නම් බ්ලර් වෙනවා අවුරුදු 60 පයින්නාට පස්සේ පෙනුමට මොකද වෙන්නේ අපේ දැන් කන්නාඩි දෙක දැම්මේ නැත්තම් ෂාප් නෑනේ ඉතින් අපි කන්නාඩි දෙක දාලා ආයෙත් කරන තියෙන සක්කාය දිටිය අය වඩා ගන්න එකනේ හරියට හරියට ඈත තියෙන දෙයක් වුණත් ලස්සන හදාගෙන කනදේ ගලව බලනකොට මට පේනවා ඔය චිත්‍ර පේනවා. නමුත් හැම මායිමක්ම බොඳ වෙලා. අපි බොඳ වීම දුර්ලභමක් විදියට දාගෙන බුදුහාමුදුරුවෝ ඔතන තමයි නිවන තියෙන්නේ. බොඳ වුණාට පස්සේ ඕකට තියෙන මනාපේ නැහැ. රෙසලූෂන් නැති වෙනවා කියලා කියන්නේ චිත්‍ර එක. පිච්චර ගත්තා රෙසලූෂන් නැත්තයි කාර්ය නැහැ. නැනෝ ටෙක්නොලොජි වලට යන්න බෑනේ. බොඳ වුණාට පස්සේ චිත්‍ර තියෙනවා. චිත්‍රේ තියෙන වටිනාකම අඩුවීමක් වෙනවා. ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට නිකන් යට සැකිල්ල විතරයි. තඹපු පිපිඤ්ඤ කැලක් වගේ තියෙනවා. අත ගන්නකොට චුරුස්පයි. ඒක වෙනවා ටික ටික ටික ටික ඉස්සරහට. මොනවද ඒකට උපේක්ෂාව කියලා කියන්නේ ඔතන ඔය අතරමැද කියන්නේ සිදුවන කිසිම දෙයක් තමන් කැමති කියලා බාරගන්න නැතුව කිසිම දෙයක් තමන් අකමැති කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැතුව මොනම සිදුවීමක්වත් මේ දෙකම කරන්නේ නැතුව ඉන්න ඕන කියන එක. ඒක ෆිලොසොෆිකලි එහෙම දාර්ශනික විචාර කරන්නේ එහෙමයි. එහෙම නැත්නම් අපිට මනාපමනාප දෙක පහළ වෙන්නේ මේක ඕනේ මේක එපයි කියලා වෙන් කිරීමේ හැකියාව තියෙන තාක්කල් පමණයි. මේක දැන් මේකයි මේකයි වෙන් කරන්න බලන්න මම මේක හොඳයි මේක නරකයිද මේ ඔක්කොම පටවි ධාතුණා. වැලි තලාවක් නම් මට මේ වැලි තලාව හොඳයි මේක හොඳයි කියන්න බෑනේ. මේ ඔක්කොම මර්ජ් වෙන්න පටන් ගන්නවා. එතකොට choicelessness එක එනවා. choice එකක් අපිට එන්නේ මායිමත් තිබුණා. අන්තිමට බලනකොට හොඳට ඔයලා බලනකොට මායිම ලෝකේ නැහැ. අපි දාපු මායිමක් තියෙනවා. අපි හිතාගත්ත මායිමක් තියෙනවා. ඒ වගේම මම මෙතන වෙමි ගත්තොත් තමයි ඔහු එතන වෙයි කියන සම්බන්ධය ඇති වෙන්නේ. කියන්නේ මැද කුඤ්ඤ ගහන්න එපා බෙයාරින්ග්ස් ගන්න. මේ කුඤ්ඤ මැද නෙවෙයි. මේ කුඤ්ඤ පොට්ටයක් ඔතන කරුණත් අපිට මැද කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ නම් හදපු චිත්‍රයේ මේක මැද කියන එක ඉබේම සිහිපත් වෙනවා. ඒකට නිදර්ශනයක් කියනවා. අපි මේම රේඛාවක් ඇඳොත් ඒ රේඛාවට ඡාපයක් නම් ඒ රේඛා චපල රේඛාවක් නම් ඒකට ලක්ෂයක් ඉන්නවනේ. රේඛාවක් ඇදනම් ඒ ඒ ඒ ඡාපයට සාපේක්ෂව ලක්ෂයක් එනවනේ. ඊට පස්සේ මේ රේඛාව කැරකෙන්නේ ලක්ෂයට සම්පාතව තමයි. ඉතින් ආ ගිහිල්ලා අන්තිමට මෙතෙන් එනවා. මේක මෙහෙම වුණොත් වෙන්නේ ලක්ෂය ඈත් වෙනවනේ. තව මේක ඍජුනොත් ලක්ෂය ඇතුළා කෙලින්ම වෙච්චාම ලක්ෂය අනන්තයට යනවා. මේක යනවා අනන්තයට. ඉතින් නිවන කියලා කියන්නේ චපලව තිබුණු රේඛාව එමෙිට එමෙිට එමෙිට එමෙිට ඍජු වෙනවා. වංක භාවය නැති කරලා අවංක වෙනවා. චපල භාවය නැතිලා ඍජු වෙනවා. ඍජු වුණාට පස්සේ ඒකට සාපේක්ෂ ලක්ෂය ඍජු වෙන්න වෙන්න අනන්තය දක්වාම යනවා. ඒ වගේම මේ රේඛාවත් අනන්තය දක්වා විහිදෙනවා. එතකොට සරල රේඛාව කියලා කියන්නේ ඒකට. අපි සරල වෙනවා. ඒ සරල තමයි සම්‍යක් කියන්නේ. සම්‍යක් කියන්නේ පෘතුල දෙයක්. මගේ જાතිය මගේ ආගම රැකිලක් නෙමෙයි තියෙන්නේ. මේ තියෙන දේවල් ගා ගන්න නැතුව ඌ යයි යාගේ සබහා ධර්ම ඕඩර් එකට යයි උඹ ජාම peerගනින් ඕවට අයිති අසිකම් කියන්න කියලා හදන්න යන්නේ නැතුව හදන්න ඕන නම් කවුරු හරි ඉල්ලනවා නම් එයාගේ මනාවට රුචිකම් කරලා එක කරලා දීපන් නමුත් උඹ ඕවා කරේ තියාගන්න යන්න එපා උඹ ධර්ම නියාමයේ තේරුම් ගනි ධර්ම නියාමයේ තේරුම් ගත්තට පස්සේ එයාට මේ වගකීමක් එන්නේ නඩත්තුවක් කියන්නේ නැහැ වැරදුනා කියලා පශ්චාත්තාවයක් එන්නේ හැම වෙලාවෙම දන්නවා මෙයාට ඒක තේරෙන්නේ නැහැ මට බැන්නට ඉතින් මෙයාත් කවදාද තේරුම් ගත්තේ මම යමක් කරලා නෙවෙයි මම මේ බැනුණානේ මම කෙරුවේ යන දෙයට යන්න ඇති. එයා කියන්නේ ඒව නෙවෙයි. මේ ගඟ නතර කරපන්. මේ රවුන්දේ හතරස් කරපන්. මම ධර්ම බලධාරියා මට කියන්නේ ඔයා එහෙම හිතන එකට ස්තුතියි. ඒක මෝඩකම මට බෑ. මට තියෙන්නේ ඔකට එකඟ වෙන එක විතරයි කියලා. ඉතින් මිනිස්සු තන එක නෝන්ජල්කමක්. ඒක නෝන්ජල්කමක් නෙවෙයි බුදුහාමුදුර අපිට කියලා දුන්නේ. බුදුහාමුදුරෝ ධර්ම නියාමයට එකතු වෙන්නේ. ඒක හරිම අමාරුයි මොකද ඒක මාමයා ආත්මය මේකට කියන්නේ මේ ઈચ્છා බංගත්තයකටපත් වෙනවා. මම යමක් කළ නොහැකි. මම මේ වැඩ පෙන්වන්න මම දන්නේ නැහැ. ඉතින් හුඟක් වෙලාවට අපි වැඩ පෙන්වන්න දෙන්නේ පවුලට. දැන් භාවනාවේදී ඔය මම මේ කන්ටේගේ පාවෙනවා භාවනා කිත් වෙනවා කියලා කියන්නේ සවිනාසෝ කියන හදන එක නේද? දෙන්නේ. ඔව්. ඒ කියන්නේ නීරස වෙනවා. අපි ඉස්සරහ මොටිවේෂන් එක නේද? ඒ කියන්නේ මොටිවේෂන් තියරි කියලා කියන්නේ. අපිට යමක් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් තද මොටිවේෂන් එකක් තියෙනවා මම වැඩ මොටිවේෂන් එක නැහැ නේද මම ගන්න තියෙන දේ අවබෝධ කරන්නේ එතකොට ඒ පුත්ලයට නිකන් මේ මොකද්ද වෙන්නේ එල්ලේ නැතුව යනවා මම ඇයි මේ භාවනා කරන්න කියලා දන්නේ මම කිරික් කියලා නැතුණා කියලා රහස් තමයි ඒ වගේම මෙයාට පෙන්වන්න දෙයක්වත් නැහැ නේ මට දැන් මෙයාටම වවාපාන්ට නෙවෙයිනේ භාවනා කරන්නේ. මෙයා කියන්නේත් මම මවගත් ආත්මයක්. මවගෙත් ආත්මයක් නෑ. මම මේ කලියුත්ත කරපෙච්චරයි. අනේ ඒ தත්තර ගියාට පස්සේ ඒ කෙනාට බුද්ධ මේ මේ වඳිනවලු මේ දෙයියෝ මේ මනුස්සයා කිසිම ඒ වගේ එල්ලයක් නැතුව මේ මනුස්සයා භාවනාව කරනවා නිතිපතා දේව කාර්යයක් වගේ. ඒක කාටවත් අල්ලන්න බෑ. මායයටවත් අල්ලන්න බෑ. සාකච්ඡා නීරසන කියන්නේ ඇත්තට දැන් මේ නීරසන හස්තයන් තමයි. මේකට මේ ස්කයිප් නම්බර් එක ගන්න මාතේ. නීරස නාස්තයි ඇත්තට මේ නීරස ඉවර නීරස වශයෙන් පෙන්වනකොට ඊට වඩා අර රසයක් තියෙන එක බොහොම වෙලා නැති හින්දා අර මාර්ගින වෙලාවේ නීරස වගේ දැනෙනවා. හැබැයි ඊටු අර රසයට මාර්ණය පස්සේ ගන්නන්ත ඒක ධම්ම රසය කියන්නේ. සම්බරතන් ධම්ම රසෝ ජිනාති. ඒක ධර්ම රසය බව දන්නේ නැති නිසා අපි දන්නේ මේ කාම රසයනේ අපි දන්නේ උම්මලකට රසයනේ. අපි දන්නේ පිළිවුඩු රසය විතරනේ. ඒකේ පිළිවුඩු රස නැහැ. ඒකෙදි කියනවා මේ <clears throat> දවසක් මානසවිලේ ඉන රණහන්සේ මානසවිල තියන සිරිපාද මේ කොහෙද? හිමාලයේ උඩමනේ. ඌට කම්මැලි ඉඳලා ඌ පල්ලයට ආවලු. නිකන් ඉන්න ඉන්නකොට අපේ සාමාන්‍ය කොකෙකුත් ඒ අත්තක වහරිනවා දෙන්න කතා යනවා අරු ගොනු උඹ දන්නේ මචං අපි ඉන්නේ කේ හතර පැත්තෙන් ගිල් වතුර ගලනවා. වතුර ඒකත් හරිම පිරිසිදුයි. කවදාකවත් යුස්නිට් කියලා එකක් නැහැ. හරිම තනිපෙන් ජීවත් වෙන කෙනාට කොකා ගමෙන් ගිය කොකාට කිසිම ආසාවක් නැතුළු මේක කියන කතාවේ. අර විදිහින් පුළුවන් තරම් ඔබදාලා කියනවා මේ පිවිතුරුකමයි හැම ඍතුවකම තියෙන සමශීතෝෂ්ණ ගතියයි බාධාවක් නැහැ සද්දයක් නැහැ කොකා අහන්නලගලු මඩ කරි නැද්ද කියලා ඇහුවා. උට පිසුදුකම වැඩ නැහැ. උට උනගසිනා පහළුවෙක් අර වතුර වෙන්න වා ඉතින් නැත්තම් මොකද රණහංශය ඇවිල්ලා කතා කරන්නේ උගේ පිරිසුදු පිවිතුරුකම. කොකාක ආශ්‍රය කරනවා ආශ්‍රය කරන්නේ මඩ කටි වලට. ඉතින් මේ රණාංශය කතාව උට තේරෙන්නේ නැහැ. බුදුජානනාංශයේ ධර්ම රසය දැනගෙන කතා කරන්නේ අපි බලන්නේ ඒක පිළිඋඩු රසය. අජිත මොටෝ ටිකක් උම්බලකට ටිකක් දාලා දෙනවා ඔන්න අපිට ගිහිල්ලා දෙන්න පුළුවන් හදාගෙන. ඒ නිසා ධර්ම රසයට එනකන් ඒක මේ නීරසක් එහෙම නැත්නම් මොකද්ද කියන්නේ ආසාවක් කුප්පන්න බැරි ගතියක් ඇත්තටම ලෝකේ අපිට බය වෙන්නේ අපිව කුප්ප ගන්න බැරි වෙනකොට. ලෝකයා දන්න ගහලා වැටෙනවා. අල්ලසක් දීලා හෝ වෙන දෙයක් කළා හරි කුප්පන්න පුළුවන් නම් ලෝකයා දනව කොතරෝ ගන්න නැතුවත් අපේ අතේ ඉන්නේ. ඕනෙලාක අපිට ගන්න පුළුවන්. එයා රිමෝට් කන්ට්‍රෝල් එකට අහුණාට පස්සේ ඒ ආශ්‍රය කරන එකට බුද්ධම සතුටක් එනවා. දැන් එයා මම කිව්වොත් නම් කරලා දෙනවා. එච්චරයි. වෙන ඔය මොනවා මම මාව මරන්න කිව්වට මැරුවත් ප්‍රශ්න නැහැ. මට අපේ මට ප්‍රිය කෙනා මං කියන දේ කරලා දෙනවා මට මම සක්විති. එච්චරයි අපට ඕනලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් කියනවා පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති මට ධනෙ ඇත්තේ මට පුත්තු ඇත්තේ කියලා මේ බාලයෝ දුක් පීඩා ගන්නවා අත්තයි අත්තනෝ නැත්ති උඹට උඹවත් නැතිකොට මොන පුත්තුද මොන ධනයද කුතෝ පුත්තා කුතෝ ධනා අපිට ලොකුම දේ තමයි මේ පුතෙක් ඇති කරලා තියෙනවා නම් પરම්පරාව ගෙනියන්න පුළුවන් ඌ අපිව බලාගන්න. අනිමට ධනයක් තියෙනවා බැංකු ගිණුමක් තියෙනවා රක්ෂණ සංස්ථාවේ ගාණක් තියෙන නිසා මට මොනවා වුණත් රැකේ. නිසා මනස වෙහෙසක් ගන්නවා මේ පුතා තර කරන්න බැංකු ගිණුම තර කරන්න. ඌ මරණකම් වෙහෙස වෙනවා. අතුරු මරණ මොහොතට ගියාම තේරෙනවා තමන්ට තමන්වත් නැහැ. ඉතින් ඒකට පුතා කොහොම නොකරන්නේ. බැංකු ගිණුම මොනවා ගන්න අර කාලකන්ණියෙක විදිහට මැරලා යනවා. ඉන්න ටිකටවත් දන්නවනම් මේ දරුවෝ ඇති වෙන එක කාමාසාය ප්‍රයෝජනයක්. ඒක ඉතින් කරන්න දෙන්න ඇති කර දරුවෝ කණ්ඩ දීපා. ඒක වෙනම කතාවක්. වස්තුවක් තමයි හම්බ කරලා අතිරිත්‍ය කාමෙන ඕකට දාස වෙන්න යන්න එපා. ඔක දඬු පිටිය දොල කටයුතු කරපන්. එකකින් ගාණක් තැම්පත් කරලා ඒකේ ප්‍රශ්නේ නැහැ නේද? උතු කවදාකවත් උඹට උදව් කරලා යන්න එපා. ඌ මායාගේ tools. මායාවකින් තමයි අපි අල්ලන්නේ සල්ලි වලට බුදුහාම කියන්නේ සර්පයි කියන්නේ. අත දාගත්තොත් කෑම. ඉතින් එහෙම කියනකොට අරගෙන බුදුහාමුදුරුවෝ නරුමෙක් බව නිකන් කිසිම సౌందర్యයක් නැති බව, සාධනීය පැත්තක් නැති බව, නිර්මාණශීලීත්වයක් නැති බව, ඔබිය ප්‍රගතිශීලීත්වයක් නැති බව පේන්න තියෙනවා. නමුත් ලෝක ජීවිතයෙන් සතුටුම මිනිහා 32ක් පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව 716 ගේ ශක්තිය ඇතුව ජීවත් වෙච්ච කෙනා. වාගේ හම්බ කරලා නෙමෙයි ගත්තේ වා. ප්‍රතිපදාවෙන් ගත්තා. ඒක නිසා ඇත්තටම දැන් අර අපිට ඇත්තටම ගාක් මහා කියලා දුක් පිටලා හම්බ කරනවා. හම්බ කරලා ඒවා මේ ඔය කොහොමද ආගමික වැඩසටහන් කියලා තමයි කියන ආගමික වැඩසටහන් කියලා ඒකට අර ඒ ටික විඳන් කරලා. ඉතින් ඒක ඒක කියන්නේ බෑ මේ ඒක නරක කරන්න කියන්නේ මොකද ඇත්තටම මේ දෙකම නකල කට්ටි කරලා දෙන්න. පුළුවන්කම තියෙනවා නේද? තමයි මේ මේ ඒක කිව්වහම නිකන් ඒක නෙමෙයි. ගැලවෙන කතාවක් වගේ තියෙන නමුත් අර දෙකම හම්බ කරන්නේ නැතුව සමග අවස්ථාවට හම්බ කරගෙන ඒ සත්‍යමත් ඉන්න පුළුවන් නෑ ඒක තමයි <clears throat> මේකයි පිරිච්ච ගතිය කියන්නේ කන්ටෙන්ට්මන්ට් එකක් තියෙන මිනිහා සන්තුෂ්ටි භාවයේ තියෙන එක නා අනුන්ගෙන් ජග් ගන්න යන්නේ වස්තුවෙන් හරි ධනෙන් හරි මොකොත් නෑ යවන්න මේ වෙලාවේ මම මම මෙතන පන්න මම දැන් මෙතන ඉන්නවා කියන එක කොච්චර ලොකු දෙයක්ද ඒක මයි දරුවන්ට හොරකම් කරන්නත් බෑ ප්‍රභාකරන්ට හොරකම් කරන්න ඒක ගරු කරන්න ගියාම බුදුන් කියන එක ට්‍රස්ට්වර්ති. ඒක ආර ඒක මේ වටිනවා. කාටක හොරගම් කරන්න බෑ. අනිත් ඔක්කොම ඊට වැඩිය සිලිලා රයි. නමුත් ඔය කඩුව බාහිර දීපෙකම කඩුවෙන් කොටනවා. එදාට මොකද වෙන්නේ? මන්ත්‍රයට කඩුව බාර දීලා හාමුදුරු රජුගේ බුදිය ගත්ත කතාව අහලා තියෙනවනේ. ඌ කොටන්නේ මැස්සට තමයි. ඌ කමනේ කතේ කඩුව තියෙන්නේ. ඌ කරන්නේ කරුණාවෙන් තමයි වහලා ඉන්න මැස්සට කොටන්නේ. අන්තිම රජුගේ බෙල්ල ගියාට පස්සේ මැස්සා කොයි ගියාද හොයන්න හම්බ වෙන එකක් නැහැ. අපි කාටද කඩුව බාලා තියෙන අමනේ ඉන්න. මේ ලෝකේ ඉන්න හරියක් ඉන්නේ දුස්සීලියෝ. ඔය මනසකට පුළුවන් ද ඔය මනසක බලන්නේ තණ්හාව හරහා, ditthi හරහා, මාන්නේ හරහා. එතකොට ඒ මනස ගන්න තීන්දුව කොහටද යොමු කරන්නේ? ඒගොල්ලන්ගේ සුඛ සිද්ධියට වෙන්නේ නැහැ. ඒ නිසා මුලේ තියෙන මිනිහා මේ ආත්මද මේකක් තියෙන එක නම් දැනගන්න ඕනේ. ඕගොල්ලෝ ඕගොල්ලෝ වැඩ බලා ගන්න. මාත් මගේ වැඩ බලා ගන්න. ඒකට ඕගොල්ලොත් කවදා හරි කහකට යාපු වෙන්නේ නැති. කාටක දීන වෙන්නේ නැති ජීවිතයකටයි ඒක මේ දැන් තියෙන දේන් බලපං එන්න තියෙන හීනක නෙවෙයි ඒ හීනකට යොමු කරගෙන තමයි අධිරාජ්‍යවාදී කියන්නේ ජනමාධ්‍යයෙන් කරන්නේ ජීවත් වෙන්නේ ණයට සැලසුමක් හදනවා විශාලෙට ඌ ජීවත් වෙන්නේ සැලසුමේ දන්නේ නැහැ අන්තිමට ආස්මාලිකාවක ඉන්නේ කඩා වැටිච්ච දවසේ ඔය වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කඩා නටනවා වගේ ඉවරයි. ඒවත් කඩා වැටුණා නම් මොකද අපි කරන්නේ වද කඩා වැටෙන කෙනාට දැන් නැහැ නේ. ඒ නිසා මේක මේ අසාධනීය වැඩ පිළිවෙලක් නෙවෙයි සාධනීයයි. නමුත් මතක තියාගන්න ඕනේ බුදුරජාණන්සේ පෙන්වන්නේ නොසැලෙන දෙයක්. මේ සැලෙන දේවල් මෙච්චරක් අල්ලන අමන වෙච්ච දෙමාපියන් සහිත අත්තල මුත්තල සහිත પરම්පරාවට කියන නොසැලෙන දෙයක් තියෙනවා තොපි දන්නේ නැති උනාට. ඒක අහියහත් කියත වෙලාවේදී සාතික් කරගනිලා ඊට පස්සේ ඕන කෙනෙකුට කියලා විශේෂකලා කියපම් පුළුවන් නම් පොලිය ගහලා කඩන්නේ. කලන් බෑ ඒක විතරයි අපිට තියෙන්නේ. ඒක පුද්ගලික දෙයක්. මේ ඔක්කොමලා චෝදනා කරනවා මාව බලන්න පුළුවන් කියලා. මම කිව්ව උඹලට හිතාන ඉඳගෙනකොට බලන්න දෙන්නේ අහන්න විතරයි දෙන්නේ කියලා. කරන්ට් එක මේක මේකේ කතාව යන්නේ මේකට දුන්නේ නැන්නේ මේක. නිශාන්ත ප්‍රදීප් රණවීර කවුද කියන්නේ? සවුන්ඩ් එක ඇත්තට කියලා කියලා. නෑ නෑ හොඳට පේනවලු හොඳට ඇහෙනවලු. ආ මොකද කියන්නේ? සවුන්ඩ් එකේ එකෝ එකක් වෙනවා. එහෙනම් මේ දෙක නිසාද දන්නේ. මේ මොකද්ද මේ පාස්වර්ඩ් එක කියන්නේ? ඔයා ලියන්න ඕනේ වචන මේකේ. ඒ සම්මාස මම අර ඉස්සෙල්ලා chat request එකේ දාලා තියවරන. ඒක ඒක copy කරලා ඉන්නලා ගහලා ගහලා හරි ඉන්නා. එහෙම. මේ මේක type කරන්න කියලා කියන්න ඕනේ. browser එකේ type කරනකොටම හරි. ඉශාන්ත ප්‍රදීප රණවීර රණ කවුද දන්නේ ඉශාන්ත ප්‍රදීප රණ. නෑ ඔක ඔක්කොටම මේ ෂෙයා කරන්න තිබ්බම කැමති නෑ. දැන් මේ වෙලාවේ ගන්න පුළුවන් උණු උණුනේ. දැන් මම ඊට ඉස්සෙල්ලා වෙනකොට කරන්නේ ඔක්කොටම ඊමේල් එකක් කරනවා මේ හැබැයි ඒකට ආය වාතිකුත් වෙනවා ඕනේ නැති පිට පියාට වැටෙනවා ඒක බලන්න විතරයි ඒ ඒකේ සැතර පාඩුවකුත් නැහැ තාරාඩි මෙල් මේ ඉන්නේ වැඩි මලකාරයෝ ඉන්නවා සමහර පොඩ්ඩක් මේ ඇතින්ද සවුන්ඩ් නෑ මේ තිබුණ විදියට මේ මේ මේ විදියට තියනවා කියලා කියන්නේ පොසිටිව් යන්න පුළුවන් කියන එකනේ. අපි වගේ අර ඒ විලාහන වස්තු දෙකක් භාවනා කරලා මේ දෙදෙනා යන්නේ දැන් කතා කරන්නේ රෝචන වල අපිට මෙහෙම ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්දී මෙතෙන්දී සමහර විට අපි දැන් අපිට කලින් කරන කරන සම්බෝධි ඒ වෙලාවෙත් අපි අර තියෙන අර අපි කියන මොනවාද කියලා තියෙන එකම හරි අරගෙන නැත්තම් අර අපි සාමාන්‍ය කැම්ප කියලා ගාම තියෙන අර සැකකපටකම මොකක් හරි ඉඳලා හරි අපි සමාජයට අපි අපි කියන කිමත මේ ගන්නාසියට මේ විහිදෙට තියෙන ඒවා ඒ ඒවා තේරෙන්නේ නැහැ දැන් පුංචි කන්නේ හරි කියලා කියපොන්තුවා කියලා නැහැ කියලා හරි අපි කොයි ප්‍රශ්න විසඳ ගන්න නැහැ කොහොමද විසඳ ගන්න නැති වෙන්න ඉඩ තියෙනවා කාර්යම තමයි මෙහෙට ඒක සිලගන්නේ එකක් මෙහෙට විසඳගත්ත සෑහනක ඊට පස්සේ අපි එළියට ගිහින් පස්සේ ආය මාස ගානක් එහෙම නැත්නම් අවුරුද්දක් සමාරකින් නැත්නම් කොහොමාරි වෙලකින් ආපහු ගානන්සන් දෙන තුරු අපිට එහෙම කොටස් ගන්නට බැරි වෙන මොකද කොටස් ගත්තොත් කොටස් කියලා ගත්තොත් පොකටින් හෝ වෙන තැනකින් ලැබෙන්නේ 199% ගණනට ආපහු එනකොට උත්තරමයි ඒ නිසා සම්මත මම හිතනවා මම මම මාදක් කරන ඇත්තම නේ ඉන්න දවස් 10 ඉන්න දවස් 10 පොයේ දවස් 5 හෝ දවස් 2 හෝ යාට ඉදිරිදා ජීවිතයේ සතිමත්ව ගත කරන්නේ කොහොමද කියලා අපි මෙතෙන්දී හරියට ඉගෙන ගත්තොත් නම් මේ ඊට පස්සේ අපිට එන හැම ප්‍රශ්නයකම ඒ ශ්‍රද්ධාව උත්තර දෙන්න. ඉතින් සාමාන්‍යයෙන් ඒක උත්තර ගන්න පුළුවන්. නමුත් අර ඉන්දියාවේ සත්‍යමත් වෙන්නේ කොහොමද කියන එක මෙතෙන්දී අරගෙන ගියත් අර ඉන්න ප්‍රශ්නෙට කයින්වත් අහන්න නැතුව ප්‍රශ්න දිහා බලාගෙන සතියින් හිටියොත් අන්නත් මාසයක් සමාජයෙන් හරි උත්තරේ Tamanට ලැබෙනවා. ඒක තමයි මේ සමාධි භාවනා සූත්‍රය සඳහන් කරන්නේ. සමාධි භාවනා පාවිච්චි කරන්න පුළුවන් මෙහි ඇවිල්ලා සමාධිය ඇති කරන ආපු කැලී ටික මම ජොලියේ හිටියයි කියලා යන්න පුළුවන්. හැබැයි යනකොට සමාධියක් නැහැ සතියක් නැහැ ඔක්කොම නැහැ. වතු දහහක දාලා කලිය බින්නවා. එහෙම නැත්නම් මේ ඉන්න ටිකේ බලන අභිඥා ලබන්නත් පුළුවන්. නමුත් ගෙදර ගියාට පස්සේ මුකුත් හම් වෙන්නේ නැහැ මේ ඉන්න ටිකේ මට තියෙන සමාධිය ඉඳගෙන ගන්න එක නෙවෙයි සති සම්පජඤ්ඤය. එදිනදා වැඩ කරනවා මම මේ සමෙහි ඉන්නකොට කොහොමද සාමාන්‍ය ජීවිතේ ඉන්නා වගේ එදිනදා ජීවිතයයි භාවනාවයි සම්බන්ධ කරන්නේ කියන එක සති සම්පජඤ්ඤයට යෙදුවොත් එයා පරයන්ක බලනකොට ඉච්චරම ප්‍රමුඛ ස්ථානේ දෙන්න ඕනේ සක්මන් බහනට ලොකු තනක් දෙයි එදිනදා ජීවිතේ පුළුවන් තරම් බලාවේ නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් ඉන්නේ ඒක තමයි නිසරණනේ අපි අනික්ක භාවනා මධ්‍යස්ථාන වල තියෙන වෙනස. අපි පරියන්කේට ඉඩ දෙනවා. පරියන්කේ හදලා තමයි කාලසටහන හදලා තියෙන්නේ කියලා කියනවා. ඒකෙන් නෙවෙයි මැනිල්ල එන්නේ. ඒකෙන් තමයි වැඩේ වෙන්නේ. ඔබ සක්මන්ට කොච්චර ගරු කරනවද? අනික් වැඩ කරනකොට කොච්චර නිස්සද්ද වැඩ කරනවද? කොච්චර නැවතිල්ල වැඩ කරනවද? කොච්චර සතියේ. ඉතින් මේගොල්ලෝ ආව ගමන් හිතන්නේ ditthadamma sukha virne පිණිස තියෙන භාවනා මධ්‍යස්ථානයක් කියලා හිතලා ඒක තියෙනවා. ඒක මූලික ටික තියෙනවනේ කාට හරි අඳුර ගන්න. නමුත් ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒකෙන් පේන කොට පුළුවන්. ඒකෙන් පේන මේ මේ ඒකට කියනවා පින තියෙනවා කිය. පොටෙන්ෂල් එක තියෙනවා. ඔය පොටෙන්ෂල් එක ක්‍රියාවත් කරන්නේ සක්මණට කොච්චර දානවද? ඉදින්දා ජීවිතේ වැඩවලදී මෙතන භාවනා මධ්‍යස්ථානයක් අනික් අයට මගෙන් බාධා නොවෙන්න මට නිස්සද්දව නැවතිල්ලේ සතියෙන් කරන්න පුළුවන් ද කියලා බලනවා. ඒ නිසා ගෙදර ගියාට පස්සේ පොඩි වෙනසක් වෙනවා. නමුත් ගෙදර ගෙනියන්න ගොඩක් දේවල් හම්බ කරනවා මේ. ඉතින් මේ මනසට ඊට පස්සේ පොඩි වැඩක් කරන ගමන් සතිය පවත්වනවා කියන එක දඬුවමක් නෙවෙයි. අභ්‍යාසයක්. මොකද ගෙදර ගියාට පස්සේ බර වැඩ කරන්නේ නැහැ মালටි ටාස්කින් කරන්නේ. ඉතින් ඒ නිසා ආධුනිකයට දෙන්න ඕනේ තවාණි කියනකොට පැලවලට හේවන දෙන්න ඕනේ වතුර දෙන්න ඕනේ තෙතමනේ දෙන්න ඕනේ. තවාණි ගාලා හිරුවට පස්සේ නිලුන් රෝග කියලා එකක් තියෙනවානේ. අහලා තියෙනවද? පවාණතිපුණේ ගිහිල්ලා පැලේ විශේෂයෙන් හිටව දවස් ගාණක් යනකම් නිලුන් රෝගේ එනකොට පොද වැස්ස තිබුණොත් බලිය ගියා වගේ. එහෙම වෙලාවට තමයි තමන් හිටවන්නේ. ඇල්ලුවට පස්සේ කිට්ටුවන්ත ගහ හැලි ගලි වාසේ නෑ. ඒකට තවානේ වගේ. අතන මෙතන තියෙන්නේ. ඉතින් ඒ වගේ ශේෂ්ත්‍රයට පුරුදු වෙන්න අපේ කට්ටිය සම්භාවනා කියලා පිළිගන්න කැමති නෑ. ඒගොල්ලෝ කියන්නේ භාවනා කියලා අද්දක වහගෙන අර ගන්න ditta ධම්ම සුඛ විහරණේ ටැබ් බැහැය තියෙන්නේ. ඒක කඩන තමයි මේ සූත්‍රය ගත්තේ. ගත්තෙම මේ අපි එකතු වෙලා ඉන්නේ සති සම්පජඤ්ඤයට අපිට කොච්චර වෙලා තියෙනවද කියලා. ඒ සති සම්පජඤ්ඤය දිනු කරගත්තා නම් එයා ඉරියව්වෙන් ස්වාධීන වෙන්න ඕනේ, ස්ථානයේ ස්වාධීන වෙන්න ඕනේ, කාලයෙන් ස්වාධීන වෙන්න ඕනේ. කොහෙ ගියත් අර තමන් ඉන්න තැන අල්ලගන්න බැරිද කියන එක. ඉන්න තැනට බැහැ ගන්න බැරිද කියන එක. මම දැන් මෙතන කියන තැනට අවදි වෙන්න බැරිද කියන එක. එයාට තේරෙයි කොයි වෙලාවකවත් ඒකේ අපෙන් නැති කරන්න බලයක් ලෝකේ නැහැ. අම්මා මැරුණත්, ගෙට ගිනි ගත්තත්, පැත්තක් අංශභාගුණත් මම දැන් මෙතන ඉන්නවා කියන එක නැති වෙන්නේ. මෙතෙන්දී අල්ලගත්තට මොන ශක්තියකටද පුළුවන්නේ අපේ සතිය කඩන්න. ඒක අපි හිතන්නේ අබැග්ගයක්, කාලකන්ණි ගමක්, සීල නැති ගමක්, කර්මයක් කියලා. ඕක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක තමයි ලෝකෙ ලියන ලෝකපස මේ මේ සතුට ලබා දෙන්න එක දෙන්න එපා. දුක දෙන්න එපා කාටවත්. එන දුක වැඩ ගනී. ඒතකොට චෝදනා කරන්න වෙලාවක් නැද්ද අපිට? ඒතකොට අහවල් දෙය අපිට ඕනයි කියලා අයිතිවාසිකම් කතා කරන වෙලාවක් දෙන්නේ නැහැ. පැමිණි දෙයට එළඹ සිටි වාසය කිරීමනේ අපිට කරන්නේ. ඒ නිසා සමාධියේ තියෙන ගිහි ජීවිතයේ පැත්තෙන් කල්පනා කරන වැදගත්ම දේ තමයි සමාධිය සති සම්පජඤ්ඤය වෙනස කොහොමද පාවිච්චි කරන්නේ කියන ඒක හරි හරි මේ අභියෝගයක්. ඔය කොයි ශිල්පයේ දක්ෂයර උනත් මේකෙදි එයා බින්දුවට බහින. බින්දුවට බහින මොකද අබ්බැහිය නිසා. නේද සම්පජඤ්ඤයෙන් කලින් මම ඉස්සරහට එනවා. බෑ දැන් ඒකනේ වෙලා තියෙන්නේ. ඒකනේ ගිහිකම, පිරිමිකම, ගාහනකම, සියන්නිකායයි, අමරපුරනිකායයි, මහායාන බුද්ධාමයි ඔක්කොම එන්නේ සත්‍ය සම්පජන්සේ ඉස්සලා අර හැවයිලියට දාන්න. ඒක ගන්න දෙන්නේ ඔබ සති සම්පජන්‍ය මිස ගන්න පිළිමකම වෙනසක් නැහැ. පැවිදි උපවිදි වෙනසක් නැහැ. බෞද්ධ බෞද්ධ වෙනසක් නැහැ. උප සම්පදා දන වෙනස. ඇයි යකෝ මේකේ අයිතිවාසිකම කියන්නේ නැත්තේ? එතකොට මට සියල්ල ලැබෙනවා. අපි එහෙම නෙවෙයි කියන්නේ අපිට භාවනා කරන්න නිස්සබ්ද වෙන්න. ඉඳගෙන ඉන්න ඕනේ. අතක් පිට අගක් තියෙන්න ඕනේ. නිතරම කමටහන් සුද්ධ කරන්න කෙනෙක් ළඟ ඉන්න ඕනේ. ඉන්නේ නැතිව ගැන කල්පනා කර කර සති සම්පජඤ්ඤේ පාවදීමක් කරන්නේ. ඇත්තටම සති සම්පජඤ්ඤයට වෛර කිරීමක්. අපි හැම වෙලාවෙම බලනවා සති සම්පජඤ්ඤයට වෛර කරලා මොනවාරි හේතුවක් දාලා ඒක නොකරන පැත්ත බලන්න. ඒකට කියන්නේ අසප්පුසකම කියන. අයෝනිසමනස්කාරය කියන. මෝඩකමින් කල්පනා කිරීම. ඒක තමයි කෙලෙස් වල පළවෙනි කෘත්‍යය. අවිද්‍යාවේ කෘත්‍යෝගයි නැති බැරිකම් කියපා. ඒ නිසා බුදුජානනාංශ කියලා තියෙන්නේ සක්කෝ කියන ගුණේ වඩා ගන්න. සක්කෝ කියන්නේ හැකි සංඥාව. හැකි සංඥාවට පස්සේ ඕනම දැනගදී කරන්න පුළුවන් හරිය බලන මිසක්කා බැරි හරියක් කතා කරන්නේ නැහැ. සාහි පුතේට ධර්මරතේට මාරෙන් පටන් ගිරියගේ. ඔව්. ඒ කියන්නේ මම යහරින්නේ ධම්මරතේ පස්සේ ධම්මරතේ දැක්කෙන් පස්සේ ධම්මරතේ කාරින්නේ නැහැ. ඒක තමයි රසකවත් වාසි ජීවත් වෙන අපිට අපි රසකයේ තුලම ඒකම රසය කරගෙන අපිට ඒ අසතියෙන් සතියට පුහුණු කරන වෙලාවේ අන්නාර මනය මාරන දියාරින වගේ ගන්න නෝන් කියන්නේ. ඒතර කිසි රසයක් නැති දවස් කීපයක් ගත කරන්නේ. ඒක බඩදරුවම කෙනෙක් ඉස්සලාම දරුවා පිළිසිඳ ගත්ත වෙලාවනි. ඊට පස්සේ දළුවගේ බ්‍රූනේ වැඩෙනකොට බ්‍රූන පෝෂය වැඩෙනකොට ඒ බ්‍රූන පෝෂය අපිට අපි ලේවට් නිකුත් කරනවානේ. වක්කාර වෙනවනේ. කැම කන්න බැරි වෙනවනේ. ඉරියව පහසු නැති වෙනවනේ. එතකොට දොළ දුක කියලානේ කියන්නේ දුක් දෙකක් වෙනවනේ. Tamange නිකුත් කරන අපද්‍රව්‍ය සහ දරුවගේ. ඇත්තට මේ වෙලාවට ගොඩක් කැම ඕන වෙලා නෝ කැම අප්‍රිය වෙනවා. දරුවගේ පිහිටනකම්. සමහරුන්ට ගොඩක් කල් ඉන්න සමහරට පටන් ගන්නකොට හිතෙනවා. ඉතින් තමන්ට භාවනාව පිළිලා දරුගබ පිහිටියා දැනගත්ත නම් ගැප් එක හැර දෙන්න ඕනේ. යාට අනුකම්පා කරන්න ඕනේ. මේ වෙලාවේ අපහසුතාවයක තියෙන්නේ ඒකට මේක මම යදන්නෙත් නෑ, ගේ දන්නෙත් නෑ, සතිය දන්නෙත් නෑ, මොකක්වත් නෑ. ඒ වෙලාවේදී භාවනා මධ්‍යස්ථානයේ එහෙම නැත්නම් අපි කියන විදිහේ කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් එයා ටිකක් ආවරණය කරගන්න ඕනේ. ආවරණය කරලා එයාට හැදෙන්න ඉඩ දෙන්න ඕනේ. දරුවා වැඩුණාට පස්සේ ඒක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒක ඒක තමයි අතර බුද්ධෝත්පාද කාලය කියන්නේ. බුදුහාමුදුරු ඉන්න කාලේ බුදුරණාහි උන්වහන්සේ මේ කරුණාවෙන් හදලා දීලා තියෙනවා එහෙම භාවනා කරන අයට අනික් භාවනා කරන අය කිට්ටු කරලා සමග්ගානන් තපෝසුකෝ කියලා. යා සාමාන්‍ය අපහසුතාවයකටපත් වෙනවනේ gedirumun tapahacaraපත් වෙනවා කැනුනුත් tapahacaraපත් වෙනවා නිදිමුත් tapahacaraපත් වෙනවා කාලසටහනුත් tapahacaraපත් වෙනවා. ඒකෝට යාට අනුකම්පා කරලා අර කිරි දීලා වඩනවා වගේ වඩන්න. හැබැයි හැමදම තනින් කිරි දෙන්න යන්න එපා. හැමදම තනින් දෙන්න කිව්වොත් හුරුතල් වෙනවා. පුළුවන් වෙනකොට කණ්ඩ හදලා දෙන්න ඕන හම්බ කරන කපා ඊට පස්සේ අම්මට තාත්තට දීපන්. ඊතර ඉක්මනට ඉවෝල් වෙන්න ආරින්න ඕන. ඒක තමයි පරිණාමයට පත් වෙන්න ආරින්න ඕන. දැන් මේ ඇත්තටම ප්‍රතිපත්තන් කිව්වේ ඒකයි අතර මාර්ගයක් පටන් ගන්නේ අර මුලින්ම කියන්නේ සතෝ අසති සතෝ පසතින් ආනාපාන සතිය ක්‍රමයේ පිළිබඳව අභ්‍යාසයෙන් මුන් කරාට ඊට පස්සේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි දැන් පරිගණක ඉදිරිපත් කරලා තියෙන්නේ ඇත්තටම මේ මේ සතුටක් කියන සම්බන්ධව. ඒ කියන්නේ ඒකට හේතුලා තියෙන දෙවි කාන්තින් දෙවි තවත් භාවනා කරනවා කියන්නේ ඉදිරියට ගියේ ඒකට ඇත්තම සම්බන්ධතරනේ. සර්කනා කියන සරත්තා ඥානෙ පිළිබඳව මේ සාධි කියලා ගන්ති විදින වෙලාව තමයි මේ ඉදිරියට ජීවිතේ මේ කම්පටුයි ජීවිතය ගත කරන්න හිතේ මෙන්න මේ සතිය තුළින් සතුටක් වීම තුළින් නිවන්ට යන්න පුළුවන්. මනසට ඇත්තම මේ දරුවෝ කොහොම හතර කරලා මේවා ඔක්කොම කරලා ඉන්නවා මේ භාවනා කරනකොට බැරි බව අතිකොට හොඳට ගන්නවා. නම් සරසනදී සරසන ඥාණයෙන් පෙන්වලා දෙන අපිට මේ මේකට ඵලයක්. ඒත් ඒකට පෙන හොඳම නිදර්ශනය තමයි වැසිකිළියේදී සතිය පිහිටවපන්. මුත්‍රා කරනකොට සතිය ඔයිට වැඩි මොනවද සාස්ත්‍රීය මාන්තනමක් කියන්නේ තියෙන්නේ? අනුකම්පාවෙන් සහිත තමන්ගේ ශිෂ්‍යයන් කෙරේ සලකන සාස්ෘණ වංශේ නමක් ඌට වැඩිය මොකද්ද කරුණාව කියන්නේ. වැසිකිළියට ගියාට පස්සේ කාටවත් පෞද්ගලිකත්වයේ හම්බ වෙනවනේ. මේ කුණ එළියට යන වෙලාවෙනේ සතිය පිටවවා. ඉතින් ඕකට කවුරු හරි බෑ කියද ඒක? ආණ්ඩුව එකක් කුසිර ගියා කියන්නේ. ඒත් තමන්ගේ විවේකුන් නැත්තම් බඩේ ලියන්නේ නැහැ. තක්කු මුකේ බඩේ ලියන්නේ නැහැ. ඉතින් ඒකෙදි සති පිටවන්න කිව්වට පස්සේ ඔව් මොනවද ආහන තත්ත මොනවද කන්ඩිෂන්? අර සුද්ධ කියලා තියෙනවා ශ්‍රාවකයන් කෙරේ අනුකම්පා වෙන සාස්ෘණ වහන්සේ නමක් විදියට උච්චාර භස්සාව කම්මේ සම්පජානකාරී හොති කියලා කිව්වට පස්සේ අච්චර රජසපතිපුණු මිනිසෙක් මෙච්චර ඉහළ සාත්වත්‍යතා ඥානෙට ගිහිල්ලා එදින්දා මිනිසගේ ජීවිත කොච්චර අවබෝධ කරලා තියෙනවද කියලා බලන්න. තවත් මොනවද ඉන්නේ? පටන් ගන්නකොට බෑ පටන් ගන්න ඔබ භාවනා මධ්‍යස්ථාන බලයන් ගුරුවරට ළඟට බලයන් සද්ධාව පිටවගෙන දානේ දීපන් සිල් දකපන් පටන් ගන්න. මේක ලියලා ඕක හැමදාම ඉල්ලන්න එපා. හැකියාගේ වෙලාවේ මේක විවිධාංගීකරණය කරගන්න. හැකියාගේ වෙලාවෙක විපරිණාමයට යන්න ආරින්න. යන්න ඇල්ල බලන්න මට කොතෙන්ද බැරි. බෑ කියන තැනක් හම්බුනොත් විතර සරුවතන්සි උත්තර දෙයි. අපි වෙලා තියෙන අපි උත්සාහවත් කරන්නේ අපි හිතන 100 100ක්ම තත් වෙනකන් පරිසරය හැදෙනකන් ලෝකෙ නිවන් දකින්නකම් බලා ඉන්නවා බෝ වෙයි කියලා. නිවන මට බෝ වෙලා ලෙඩක් ඉන්නා වගේ මටත් නිවන එයි. අපිට ලෝකෙට බෝ කරන්නයි තියෙන්නේ. ගිහිගේ අවශ්‍යයි කියන්නේ ගිහිගේ කවුද ගිහියෙක් නොවේ ඉපදිලා තියෙන්නේ කියලා අහනවා සුද්දේ. මොකාද මේ ලෝකේ කොච්චර පින් කෙරුවත් පැවිදිලා ඉපදිච්ච එකේ කහලා තියනවද? සුන්නත්ති කරපු තම්බියෙක් දැකලා තියනවද? උපදී උපතින්. බුදුරණපදේ සුන්නත්ති කරනවා. සාරා සංගේ කල්පලක්ෂයක් පෙරම් පිරොත් පැවිදිලා ඉපදිලා තියෙනවා. ඔක්කොම ගියෝනේ. මේක ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. ගියේ නම් මේ කරන්න බැරි කියලා අහන්නේ අර ඔක්කොම ගියෝ. තට්ටුවට ඉසබෑවට හිත මහාන වෙනවා කියන එක වෙන්නේ නැහැ. අඩු ගන්න ඕගොල්ලන්ට ඒකවත් බෑ කියන එකයි ලැජ්ජ වෙන්න දෙන්නේ. ඒ ඒ මොහොතකටවත් හිතන්නවත් බෑ. ඉතින් ඒක ඒකනේ අබ්බැහිය කියන්නේ. ඒකනේ කැතකම කියන්නේ. අර මේ ඉන්දියාවේ හිටිය නිසර්ගදත්ත මහරජ කියලා ඌ බීඩි බිස්නස් කරන්නේ. ඉතින් එයා ඥානි කෙනෙක් බවට පත් වුණා. හැබැයි තාම බීඩි වුණා. ඒසෙ බොහොම සැලුවට බීඩි වුණා. ඉතින් යාළඟට ආපු මේ සදාචාරවාදී හොඳම ගෞරව කරන යාළුවෙක් ඕන ප්‍රශ්නයක් අහන්න බලා ගිහලා කතා කරලා තිනවා බාබා මේ භාවනා කරනකොට හැබැයි අයින් වෙන්න ඕ අයින් වෙන අයින් වෙන අයින්. ඉතින් නම් බාබා මොකද මේ බීඩි බීම පිළිබඳව තියෙන හැබැයි කියලා. එයා කියලා දින ඔයා බීඩි නොබීමට හැබැයි වෙලා නේද ඉන්නේ කියලා. නැත්නම් හරිය ප්‍රශ්නයක් අහන්න දෙන්නේ. ඒකත් හැබැයි යන්නේ. බීඩි නොබිය යුතුයි කියන එකත් හැබැයි යන්නේ. අපි ලෝකේ දිහා බලන්නේ කොහොමද? ඊ හැබැයි අද ගත්තා නිවන් දකින්න ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ මිනිහා නිවන් දැක්කයි කියලා උත්තරේ බලන්න. යාගේ හොඳම ගෝලේ ඇවිල්ලා පිහින් දමලා අනිනකොට අපිලා දින දෙන උඹ බීජ නොබීමට දැන් මස් මාළු කන්න නැතුව කෑ ගහන මිනිස්සෙක් ගිහලා අහන්න මස් මාළු කෑමට හැබැයිම හරි නෑ ශෞත්තුයි. උත් නොකෑමට හැබැයි වුණොත් අරිට වැඩි වචන සරයි. අරිට වැඩි ද්වේෂ සහිතයි. ඊමසර තීරෙන්නේ ඒ වගේ සදාචාරාත්මක විදියට මස් මාළු කෑම හොඳ නෑ. නමුත් හොඳ නැති එක අල්ලගෙන හොඳ මිනිහ කන මිනිහට බනිනවා කිව්වහම හරකෙකුට බනිනවා නෙවෙයි මිනිහෙකුට දැන් බනින්නේ. ඒකට තේරෙන්නේ නැහැ මනස හොලමලයි කියලා. ඒක ගිහිකම අල්ලගන්න එපා. තමන්ගේ රුචියක් තියෙන අනිත් එක බාර ගන්න බැරි ඒ කියන්නේ තමන් අනුක කාගෙත් අයිතිවාසිකම් රකින්න ඕනේ බුදුරජාණන්සේ පින්ඩ පාත පාත්‍රයක් ගන්න ඇයි ගමට වටින්නේ ගියන්ට අනුග්‍රහය පිණිස රෑ රාත්‍රියේ මොකද කැලේ ඉන්නේ දිව්‍යයන්ට අනුග්‍රහ පිණිස ප්‍රක්‍මීට අනුග්‍රහ පිණිස බුදුරජාණන්සේ මම දැන් නිවන් දැකලා ඉවරයි මම පෙන්ෂන් ගන්නවා කියලා වැත්තකට ඉන්න තිබුණා 55 35 ඉඳලා අවුරුදු 20ක් සර්විස් එක දීලා තව 20ක් පෙන්ෂන් ගන්න දෙනවා. මාලිගාවෙන් තිබුණා නෑ. නැන්සි පැහැදිලිවම ගම ගෙවල් වලට ගියා. කංගවල ගිහලා මේ සොන්ද තියෙන දුක් කරදර බලලා ඒ තියෙන දේවල් උදව් කරලා හැබැයි එකෙක්වත් ගිහිගේ සැප විඳින්නේ නෙමෙයි මේ ඔය ඔය කක්ක සැපේට වැඩි වෙන සැපයක් තියෙනවා කියලා මම කියන්නේ මේකට අභියෝග කරන්න. හැබැයි අභියෝග කිරීම අබ්බැහියක් කරගන්න එපා. ඒක කරන්න බැරිකම දිහා බලන්න මේ අපි මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ කියලා. මොකද්ද බදාගෙන ඉන්නේ? తాවකාලිකව දැන් ඔය ඇත්තෝ එහෙමයි తాවකාලික හරි හැබැයි වුණා. මේ කඩාගත්තා. ඔය ඇත්තෝ දිහා කොච්චර මිනිස්සු ගෞරව කරලා බලනවා. අනි මේ මිනිස්සු නම් කොහොම හරි දවස් 4ට 5ට හරි ගියයි කියලා. ඒකවත් බැරි. කීදාක. මේ මිනිස්සු පහත් කරන්න නෙවෙයි මම මේ කතා කරන්නේ. මේ මිනිස්සුන්ට කවුරු දේවතාවයක් වෙලාද? කර්මයක් හින්දාද? නෑ මෝඩකම. නියෝගේ ජොලියක් දාගන්න දන්නේ නෑ. ඒක ඒක අපි ඒගොල්ලන්ට බැනලා නෙමෙයි කියලා දෙන්න ඕනේ සතුටින් කියලා දෙන්න ඕනේ මේ ලාභ ක්‍රමයක් තියෙනවා මීට වැඩිය මේක මෙත් නරක නැහැ ලාභ ක්‍රමයක් තියෙනවා කරුණා කරලා එන්න ලද්දා මුදා නිබ්බුති බුද්ධමාන නොමිලීල අද මේ සැපය මැරෙන්න ඉසල විඳ පාන බුද්ධි විඳ පාන කියන අතරම කොහොමද ජවාදින වෙලාව මේ කෝච්චියේ ජවාදින වෙලාව ගන්න ඒක ඇත්තම ඒ ඉරියව්ව අතු කුද්ධිකාරේ ඉඳන්ම අර අම්මගේ ලොකෙන් බහැකලා ගන්න ඉඳගෙන ඉන්න හොඳ හොඳ ඉරියව්ව. ඉන්න ඉරියව්ව පුදුමාකාරයක සැපේ නේ. සැපේ පිළිදෙන. ඒක කරන්නේ කියන්නේ අර ඇත්තටම අර ඒ ඒ බහැකලට කරලා සතියෙන් නැගිට්ටොත් ඇත්තටම මම හිතන්නේ උගාසිට අර ඔය විවිධ යන ගතිය කොහොමද දකින්න පුළුවන් හොඳම මේ පහසු අවස්ථාවක් ගන්න දෙන්නේ. ඒ සැපේ පිළිදෙන. ඒක තමයි කරනකොට සතිය පිටවෙන කියන සරිතනාගේ දේශනා කරාම හිතනවා මේ සතිය කරනවට ආරක්ෂා කරගන්නවා කියන්නේ කියලා හිතෙන්න පුළුවන් නමුත් ඇත්තටම මේ හොඳටම සතිය පිටවෙනවා තමයි අර විවිධ කියන ගතිය හොඳට දකින්න පුළුවන් වෙලාවට මේ මෙහෙමයි පර්යංකයේදී මම දැන් මෙතන කියන එක අත්දකලා මේකට හොඳ සංජී වෙන්න ඕන මේකයි නිවන කියන්නේ කියලා තේරුම් ගන්න. තේරුම් ගත්ත කෙනාට වැසිකිළිත් ගන්න පුළුවන්. ඔයා කියන එක වැසිකිළිදී පටන් ගන්න බෑ. මේක සාමාන්‍ය බුද්ධියේ විඳපු කෙනාට කේතයි. ඒක වැසිකිලි ඉඳගෙන හිටියත්, කාර් එක කුෂන් එක ඉඳගෙන හිටියත්, කොහේ ඉඳගෙන හිටියත් ඉතින් ඉඳගෙන ඉන්නවා. ධම්මර ධාමතු හොඳ කතාවක් කිව්වා. කොච්චර ඩැනේජ් කක්කුසෙට ගියත්, ඉන්දියන් කක්කුසෙට ගියත්, වල කක්කුසෙට ගියත් කැත කරන්නේ Tamange දනිස් විලුඹ දෙක මුල. කැලියේ ගියත් අපි දැන් ඩැනේජ් කක්කුසෙ වෙනවනේ. කොහේ ගියත් මතේ තියන්නේ විලුඹ දෙක මුල තමයි කැත කරන්නේ. කොයි කොයි පරිසරයේ තිබ්බත් ඒක එච්චරයි. ඉතින් ඕක පොඩ්ඩක් සිහිපත් කරගෙන ඉන්නකොට ලොකු කක්කුසියක් මුලත් දෙකයි. සාමාන්‍ය කැලයක් හම්බුනත් එකයි. ගලප්පල් එකක් අකරත් එකයි. කක්ක කරන්නේ ඒක තාලෙට. ඕක දතිය පිටාන්න අරමුණක් කරගත්තට පස්සේ මට රෙනේජ් කක්කුසයක් හම්බුනේ නැහැ. මට ඉන්දියන් කක්කුසයක් හම්බුනේ කියලා කරදර වෙන දෙයක් නැහැ. ඉඳගෙන ඉඳගෙන ඉන්න ඉරියව පොඩ්ඩක් සිහිපත් කරනකොට මල පහ වෙනවා. අපිට ගණන් ගන්නපු සර් අන්තිම තරයි. ડોક્ટર මේ මේ මේ න්‍යායවාදන්ගේ තාත්තා ඉස්සරහට මෙන්න ඕන ගණන් දන්න කට්ටිය. අනික උන් ගණන් ගන්නෙත් නෑ වන්ති පිටිපස්ස හිටියට කමන්නේ. ඉතින් මේ ඉස්සරහම කියලා උන්ට ඩ්‍රෑම් එකක් දාගෙන ඉන්නේ උදේ. ලේ ක්ලබ් එකට ගිහිල්ලා අනික සුසි සරුත් එක දාගෙන ඉන්නේ උදේ. ස්ටාර් මේ ඇසෙම්බලි එකේ ඉනකොටත් මූණ රතු වෙලා තියෙන්නේ. උද්දට ගණන් දන්නේ. ඌ කියන මම කතෝලික. මට නිවන තේරෙන්නේ මට විමුක්තිය තේරෙන මට එකක් තේරෙනවා මේ ලෝකේ තියෙන එකම විමුක්තිය තමයි වැසිකිළිදී මල පහ වෙනකොට තියෙන ජොලියේ. මූත්‍රා බලක්කචා මූත්‍රා වෙන ජොලිය උඹලා නැහැ කියනවාද කියලා. මල පහ වුණානේ මල පහ කරගන්න බැරි වුණොත් මොන සැපද? රජ රහප වුණත් මොන මොන දේ වුණත් කරගන්න හම්බුනේ නැත්නම් මොන විඳුවද? ඒ වෙලාවට කක්කුසිය විතර වටන එකක් තියෙනවා. අපිට ඒ වෙලාවේ කුෂන් දාපු ලස්සන කාපට් තියෙන කාමරයක දාලා හොඳ කැම මේසයක් දීලා ඔක්කොම පෙන්වන්නට හරියයිද? අර ඉස්පාසු ඉන්න වෙලාවේ අනේ දොරවාගෙන මේ කුණු බාල්දියක් හරි කවන්න දොර වහගෙන පැත්තකට වෙන්න තියෙනවා. ඊට වැඩි සපක් තියෙනවා. දෙයක පිට වෙනකොට තියෙන විමුක්තිය. ওই කුණු පිට වෙනකොට අර මූත්‍රා බරක් ආපෙලා පිට වෙනකොට ඕක කියනවා මන් දන්නේ සවුක් මන් දන්නේ මේ ලෝකේ තියෙන විමුක්තිය ඔච්චරයි. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. බලනකොට බුදුරජාණන්සෙත් කියන උච්චාර වස්සාව කම්මේ සම්පජානකාරී හොය. ඉතින් ඕක කාටරි කීතාගෙද ගෙදර ගියාම නැහැ කියලා. මේ භාවනා මධ්‍යස්ථාන විතරයි ওই සැප තියෙන්නේ. කියන නැත්නම් භාවනා මධ්‍යස්ථාන කක්කුසේ විතරයි සම්පජානකාරී වෙන්න ඕන කියලා ගන්නෑ. මේක පුළුවන් තරම් අපිට තියෙන්නේ හැම තැනකටම බෙදා හදා ගන්න එකයි. බෙදා හදා ගන්නකොට මෙවුවා මේ ලාමක උපමා කියලා අපිට දොස් කියනවා. දැන් බුදුහාමුදුරු හොඳ වෙලාවට කියලා තියෙනවා පුච්චාර පස්සාවකම් මේ සම්පජානකාරී හොති. ගතේ තිතේ නිසින්නේ සූත්තේ జాగරිකේ භාසිතේ තුන්නී වාවේ සම්පජානකාරී. කතා කරනවා සම්පජානකාරී කියන්නේ ඉස්සද්දලා සම්පජානකාරී කියන්නේ. ඊළඟට වෙනවල මුළු රේන්ජ් එකම අල්ලලා තියෙන්නේ. අපිට හිතෙන්නේ ඒක උංගෝ දියුණු කට්ටියගේ කියලා නෑ. සෝපාකල ඇල්ලුවේ එතනින්. පටාචාරල ඇල්ලුවේ එතනින්. අඟුලිමාල ඇල්ලුවේ එතනින්. පරියන්ක භාවනා කළා නෙවෙයි එතෙන්දි ගියේ කියනකොටම තේරෙන මනුස්සකම කියලා කියන්නේ නිවනක් කියන එක. අපි මනුස්සකම නැති වෙනකොට නිවන නෑ. යනු පිරිමිකම්, නම්බුකාරකම්, නම්බුකාරකම් සල්ලි තියෙනකම් ගණන්කාරකම් සල්ලි තියෙනකම් ආඩම්බරකම් නම්බු තියෙන නිලයේ තියෙනකම් අනිත් එක මේ මේ ඔක්කොම කම් මෙලවින් යනකම්. මේ ඔක්කොම සෙල්ලම් හක් ගන්නකම් තමයි. හක් ගන්නකම් මේ ඔක්කොම වරනවා ඊට පස්සේ මොකක්වත් නැබේ ඒක වටනාගම නැහැ. ඒක මැරුණා වගේ මරණානුස්සතිය කරමින් හැම මොහොතෙම ඉන්නේ ඉරියව්වේ කල්පනා කරන්න ගියොත් තේරෙන පටන් අරගනි. බුදුහාමුදුරුව කොච්චර ගැඹුරු ධර්මයක් දේශනා කරලා කියලා කිව්වත් උන්වහන්සේ දියම ජීවිතය අල්ලලා ඕනේ මිනිසෙකුට ගැළපෙන කාරණික ධර්ම දේශනා කළා තියෙනවා. අපි මේක උඩට වැඩි গুপ্ত කරගන්න හදනවා, ගූඪ කරන්න හදනවා, උඩ තියන්න හදනවා. උඩ තියන්න පටන් ගන්න වෙලාව උඩ තියන්න. මම ආයෙ බීමට බහින්න. බහින ක්‍රමයක් සතිපට්ඨාන තියෙන්නේ කායනුපසන ධම්මානුපසනට යනකොට ධම්මානුපසන තියෙන සම්පූර්ණ ස්වභාවික ජීවිතේ. <coughs> වෙන ගැඹුරක් ඒකේ නැහැ. සංත යෝගාචරණය කියනකොට මේ කියුණාට අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්තිපත්ත අහලකටවත් නොකෙච්චි කියලා. ඒකෝට ඇත්තට මේ අසභ්‍ය සභ්‍ය සිංහා අපි දිහි කිලි එහෙම නැත්නම් සාමාජික ගමකට හරියන්නේ නැහැ. අපි කියන්නේ මේ අපි කොහොමද කියලා සම්මත මේ ඇත්තටම ප්‍රවෘත්ති පත්‍රිකාව අපි හිතන්නේ ඇත්තටම හරි වැදගත් දෙයක් කියලා. සභ්‍ය අසභ්‍ය පවුපින් අකුසල් වගේ කියනකොට බුදුජානන්සේ දේශනා කර තියෙන්නේ Tamanට අනුන්ට හානි කරන වර්තමානට අනාගතයට හානි කරන මොන දේත් අකුසල්. එච්චරයි. Tamanට අනුන්ට හානියක් වෙන්නේ නැත්නම් වර්තමානට අනාගතයට හානිය වෙන්නේ නැත්නම් ඒක ගැන කලදර වෙන්න බෑ ඒක පාර යන්න. නැත්නම් අපි හරි පටු ඉලක් පටු වෙනවනේ. මොනම ක්‍රමයකින් හරි අනුන්ට හිතේ දෙනවා. දැන් මම මෙතන ඉනකොට මම මේ කරන වැඩෙන් ආවෝ දායකට හරි සාමනීර නමකට හරි පැවිද්දෙකුට හරි හිතමනාපයක් ආවොත් එයා තමයි හිතමනාප වෙලා දෙන පව් කරගන්න. නමුත් මං නිසා නම් මගේ යම් හැසිරීමක් නිසා නම් මට අනුකම්පාව ඉල්ලන්න වෙනවා අනේ සමා වෙන්න මගේ මේ නොපනත්කම නිසා ඔයත්තන්ගේ හිත නරක් වුණා නම් සමා වෙන්න මම අතින් අසභ්‍ය වැඩක් කළා කියන සભ્ય කියලා කියන්නේ නම්බුකාර කියලා කියන්නේ මහත්ම ගති කියලා කියන්නේ සංස්කෘතික ගති කියලා කියන්නේ අනික් කෙනාට ඒකෙන් හිතමනාපයක් වෙන්නේ නැහැ තේරෙනවා එහෙනම් මම මේ අද කරන වැඩේ මගේ හිතානින්දට මම ලෙඩ රෝග වෙන වැඩක් කරනවා නම් අපගීතේට පත් වෙන වැඩක් කරනවා නම් අසභ්‍යයි පව් මහත්ම ගති නැහැ මෙලෙක් ගතියක් නැහැ. ඒ නිසා අපි කොච්චර අවදියෙන් ඉන්නවද මේ පිරිසක් එක්ක ඉන්නකොට මේ පිරිසට හිතමනාප නොවෙන්න. මේ හැසිරීම හරහා කාටවත් කරදරයක් නොවෙන්න. මේ පිරිසගේ මතිමතාන්තර පිළිබඳ ලොකු අවබෝධයක් තියෙනවා. ඒක අප්‍රමාදයේ ගුණයක්. බුදුරජාණන්සේ පින්ඩපාත පාත්‍රය අරගෙන <clears throat> යටට බිම නෙත්ලාගෙන බම්බයක් දුර බලාන ගියාට ගව්වක් දුර ප්‍රදේශයේ තියෙන ඔක්කොම ස්කෑන් වෙනවා. මොකද වෙන්නේ කවුද මිනිස්සු සම්බන්ධතා ඔක්කොම රේඩාර් මැෂින් එක වැඩ කරන්නේ එයාපෝට් එකේ හැතැම්ම 30ක් ඇතුළත යන්නේ ඔක්කොම අල්ලලානේ වැඩ කරන්නේ ටවර් <clears throat> එකේ ඉන්න මනසට පෙන්නේ රේඩාර් එක වෙන්න පුළුවන් රේඩාර් එක නේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා හැතැම්ම 30ක් ඇතුළත මොනවාරි ආකාශ වස්තු යනවාද කියලා. ඒ වගේ අර ඇතුළත අවදි වැඩි වෙනකොට ඇතුළේ මිනිහම නෙවෙයි එළියෙත් ඉන්නේ. ඒ මනුස්සයා හිතට බතන දේ Taman තුලේ අච්චට මෙච්චර මෙච්චර කොච්චර කියලා තේරෙනවා. අපි කරන්න දන්නේ යාට අහුවෙන්නේ නැතුව ඉන්න හොරෙන් ජීවත් වෙන්න හදන ගත්තොත් එයා දවල් මිගෙල් රෑ ඩැනියෙල් අපේ සම්බන්ධතාවය කඩලා යනවා. දෙන්නේක් නෑ මේක. අපි ඔක්කොම එකයි. හැම කෙනෙක්ම හිතන්නේ එකම තාලෙට හිතන්න ගිය ගමන් නේ අලු මොඩයා ඌ අකුසල් කාර්යය කියලා ඉවරයි. එතකොටම කොමියුනිකේෂන් කට් එයා කරන පව මං කරලා තියෙනවා. මගේ අතින් වෙන්න තියෙනවා. ඒ වෙලාව ඌ කෙරුවට මම ඉතින් වෙනවා. මං ඌගේ සුද්ධවන්තකමක් නෑ. නම් ඇයිටදී පහත් ගතියක් නෑ තියෙන්නේ. මේ මේ ෆ්ලක්ස් එක තියෙන්නේ මේ මේ චලනයේ තියෙන මේකේ එහෙම කතා කරන්න බලන ගත්තොත් හැම කෙනෙක්ම නෑදෑයෙක් වගේ වෙයි. කොතන ගියත් හුරු තැනක් වගේ වෙයි. ඒ නිසා කියලා තියෙනවා ප්‍රඥාවන්තයාට විදේශී කියලා එකක් නැහැ. යන යන ඕන තැනක නෑදෑ පිරිසක් අතරට ගියාගේ කිසියෙත් වෙනසක් තේරෙන්නේ නැහැ. ඒ කවුරු හරි කියනවා නම් කියයි. කිව්වට පස්සේ පිළියම් කළ යුතු කරන එකට මානකාරකමකුත් නැහැ. තවදුරටත් කතා කරලා කීයදයි මේ මිනිස්සු ඔහොම ඉන්න එක හරිනේ ඕක මේ අනුන් හිටනාගෙන කියලා පැත්තට කතා කරලා කීයදයි. ඒකයි සමග්ගාණන් තපෝසුකෝ කියලා කියන්නේ වෙනසක් ඇති කරගත්තා නම් මම ශාස්ත්‍රුන් වහන්සේ ඕගොල්ලෝ ගෝලියෝ මේ ගුරු දේවයන් වහන්සේ අපි මේ අනුගාමිකයෝ කියලා අර ශ්‍රී ශ්‍රී ශ්‍රී කේමානන්ද නෑ. ශ්‍රී ශ්‍රී කවුද කියලා මම කියන ලෝකෙන් ප්‍රසිද්ධයි මම හරිම. එයින් හරියන ඔයාලට අනුගාමිකයෝ මේ කොච්චර ඉනවා කියලා. එයා කියනවා මට අනුගාමිකයෝ නැහැ. අනුගාමිකයන් පස්සේ ඉන කට්ටිය මම කරන්නේ මේ මගේ ගෝලියට බූණ දෙන එක. ඒ නිසා පස්සේ ඉන පිරිසක් මගේ නෑ. මට ඉන්නේ ඉස්සරහින් ඉන පිරිසක් කියලා. මම ඒගොල්ලෝ බලාගෙන යනවා මිසක් මම පිටිපස්සෙන් වරෙන් කියන කවුරක්වත් නැහැ. අනුගාමිකයන් පස්සේ ඉන පිරිසක් මම එහෙම කාටවත් පස්සහරවන්නේ නැහැ. මම එන කෙනාට බූණ දෙනවා. ඒ නිසා මම ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා මේ ගුරු දේව වැඳිල්ලක් ඔය අලෝකුයි මම පුංචි ඒ ඔක්කොගෙම කරන්නේ ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්න. හොඳයි දැන් එතකොට අපිට මේ මේ මොකද Skype එකෙන් කනෙක් වෙන කට්ටියට කීප දෙනෙක් connected. ඒගොල්ලන්ට අහන්න පුළුවන්. ඒගොල්ලන්ට දකින්න පුළුවන්. හැබැයි මේ ලියලා පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ චිත්‍ර කතා කරලා බලමු. චිත්‍රා එනවාද මෙසේජ් එකක් ලියන්නකෝ එතකොට කවුරු හරි මොහිට කරන්න ඕනේ නේද? ඈ chat වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. අපි මෙතනින් channel එකක් open කරනවා. එහාට ඇහෙනවා. එහාට පේනවා. එහාට type කරන්න පුළුවන්. පුළුවන් type කරලා ප්‍රශ්න තියෙනවම අහන්න. දැන් දෙන්නෙක් සොන්නන්ස ලයින් එකේ ඉන්නවා. ඔව්. කවුද කවුද ඉන්නවා? මල්ලිකා ඉන්නවා. මල්ලිකා. චිත්‍රානන්ද තමයි මම දැක්කේ. චිත්‍රා කියලා කෙනෙක් කනෙක්ට් දැන් හත් දෙනෙක් බලන් ඉන්නවා. ආ ආ. කවුද දන්නේ? නමුත් ලොග් වල මැසේජස් වල තියෙනවා දෙන්නේ තුෂාර අනිත් එක්කම. යන යන අහල් තියෙනවා Bante can you record this discussion and send to Malika so that uh, we all here in ආනද කැම ලෙසන් කියලා කොහොම හරි මේක රෙකෝඩ් වෙන්න දැම්මා මේක රෙකෝඩ් වෙන එක නෙමෙයි මල්ලිකාට ඕන නම් එහෙන් රෙකෝඩ් කරන්න පුළුවන්. එහෙමත් පුළුවන් සමහරවිට දැන් අපි ස්ට්‍රීම් කරපු එක ඒ සර්වර් එකේ රෙකෝඩ් වෙනවා. වෙනවා. ඒක නිසා ඒ කට්ටියට ඕනලා ටැප් කරන්න පුළුවන්. සෙෂන් එක ඉවරලා කොන්ටැක්ට් එක බලමු හරියට වෙලාද කියලා. ඔය ඒකට ඕන කෙනෙකුට රෙකෝඩ් කරලා තියාගෙන ඉන්න පුළුවන්. රෙකෝඩ් කරලා ඉවරලා මේ මේ අපි අපි යවනා වගේ ෆයිල් එකක් යවනවා වගේ ඒගොල්ලන්ට වැඩ ගන්න පුළුවන්. දැන් මේක නැවතුනට පස්සේ සෝන්ගස් ඒගොල්ලන්ට මේ URL එක ගිහින් අපි ෂෙයා කරන්න පුළුවන්. ආ ආ කවුරුත් වෙන ප්‍රශ්න නෑ නෑ මොකද මේ ඉස්ලාමතාවනේ අපි මෙච්චර ගාණක් මේ සම්බන්ධ වුණේ මල්ලිකා මහත්මියට දිගටම මේ එකෝ එකක් කැවිල්ල දෙනවා මම හිතන්නේ අනිතට නෑ ඒ කියන්නේ එයාගේ මැෂින් එකේ ප්‍රශ්නය මේකේ චිත්තත් මේ කතා කරන්නේ කතා කරන්නේ කියලා කියන්නේ මේ මෙසේජ් එකක් එවන්නේ ඒ කියන්නේ මේ මල්ලිකා ඉන්නවා කියලා කියනවා 1.1 මේ පැක් ඉඳලා දිනවා මේ චිත්තත් ඉඳලා දිනවා පැක් කනෙක්ෂන් එක තිබිලා තියෙනවා. හැබැයි පස් දෙනෙක් බලන්න. බලන්න. ඒක නිසා මේ මම මේ කුමාර තිලක තිරුවන් සරණයි චිත්‍රානන්ද අමරසිරි ආස එතකොට මේ මේ ලිඛිත මැසේජ් එකේ විතර සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ කොහොම හරි අපි මෙතනින් ධර්ම සාකච්ඡා સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ මේ විකාශනය කරන ක්‍රමෙත් අපි දිගට බලාපොරොත්තු වෙනවා ඉස්සරහට මේ උදාකරනද ඒ නමුත් මේකේ මම දකින ගුණය තමයි යන්නේක විතරයි එන්නේ ලියන එක ලිඛිත විතරයි ඉදිරිපත් කරන්න පුළුවන් එන්නේ මම හිතන්නේ ඒක කල්ලාතු ඊමේල් එකක් කරේට පස්සේ කට්ටියට සම්බන්ධ වෙන්න පුළුවන් ලිඛිත පස්සේ ධ්‍යාන ඉඳලා තැම්පත් කරන්න පුළුවන් වෙලාවට හොඳයි ඒක නිසා බලාගෙන ඉන්න ආගෙන ඉන්න සීල දෙනාටම අපි මතක් කරනවා අපේ කාලේ පැයකමාරකට වැඩිය ගත වෙලා තියෙනවා ඒ නිසා අපි සාකච්ඡා මෙතන නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ක්‍රමයේ යම් සාධනීය පැත්තක් තියෙනවා නම් අපි ඉස්සරහට ධර්ම දේශනාවලදී ධර්ම සාකච්ඡාවලදී මේක සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. එනවා අපි විද්‍යුත් මාත්‍රයේ සම්බන්ධ වෙලා තියෙන සීල දනාටම සීල දනාගෙම සමගන්නවා සීල දනාටම තෙරුවන් සරණයි. ඒ වගේම අපි ඉස්සන්න වනේ වශයෙන් සම්බන්ධ වෙන සීල දනාවත් අපි මේ සම්පජඤ්ඤ සම්පජඤ්ඤ විදිහට අපි අදහස් කරගන්න දැන් අපි විදිය වශයෙන් මේ මෙහි ආරාමයට ඉන්නවා භාවනා කරන ගියාට පස්සේ අපි මේ විඳා කාර්යාලය ගුවන් යානය කරගෙන පයිද ඒ ඒගොල්ල ඔක්කොම යම්කිසි එක අරමුණක එක දිගට තියාගෙන ඉන්නවා ඒගොල්ලන්ට කරන්නට පයින්නේ නැහැ ඒක බලුත් ඒගොල්ලන්ගේ ඒ වැඩේ කරන්න බෑ ඒකත් එක්තරා විදිහට කුසල් ලබා දෙන සම්පජඤ්ඤය වචන පුරුදු කර ගන්න ඕනේ නැත්නම් ප්‍රශ්න පුරාවට හිත අවුල් වෙනවා සති සම්පජඤ්ඤ හරි එතකොට ඊටාම අවධානයෙන් බලලා මීයේ කල්ලනකොට ඔක්කොටම වැඩි සත්සම්පජඤ්ඤය තියෙනවනේ. කුසල් සිද්ධ වෙනවා. අදකල් තියෙන බල්ලෙක් මීයේ කල්ලනකොට කරන වැඩ ඊට වැඩි දක්ෂ කෙනෙක් කොහෙද දැකලා තියෙනවද? නෑ. ඌගේ තණ්හාව තමයි තියෙන්නේ. ධිට්ඨිය තමයි තියෙන්නේ. මේ ආත්ම දෘෂ්ටිය තියෙන. ඒ කරන වැඩ කොයි එකත් කක්කා. සති සම්පජඤ්ඤයෙන් උපේක්ෂා සහිතව දුක්ඛම සුඛය කියලා කියන්නේ මේ මම මේ සති සම්පජඤ්ඤ වලදී මීයෝ අල්ලන්න නෙවෙයි. වෙන කාගෙන් ලකුණු ගන්න නෙවෙයි ධර්ම ආරසා ධර්ම ගෞරවය. ධර්ම ගෞරවය තබා වෙන මොන එකක් ගත්තත් තුච්චයි. නීචයි. ඉතින් අපි දැනගන්න ඕනේ සතිය සම්පජාඤ්ඤයෙන් තොර හැම වෙලාවෙම අපි අපි විහිම්ප තත්ත්වයට ගන්න. අපිට ඕන වෙලාවක සති සම්පජාඤ්ඤය ඉඳත් ඒකට තේරෙනවා මේ වැඩේ කරන්න මට මොටිවේෂන් එක ඉන්නේ තණ්හාවද, ditthiyද. මම ඒකට තමයි තමයි ගුරුවරයා වෙනවා. තමයි තමයි කමඨාන සුද්ධ වෙනවා. ඉතින් අපි හැම කෙනාම පටන් අරගන්නේ කක්කවලින් තමයි. අපි මෙතෙක් කල් දිනු වෙලා තියෙනවා අපි හැම කෙනෙක්ව සාමාන්‍ය වෙනුවට වැඩිය වෙනස් නේ. සාමාන්‍ය වෙලට above average නේ අපි. යකරි හම්බ කරගෙන තිනවා අපිට පැත්තකලා වාඩිලා බලන භාවනා කරගන්න පුළුවන් ඒක පොඩි දෙයක් නෙවෙයි. ඒ දේ සඳහා අපි මෙහෙ වෙවි ওই කියන සත්‍ය සම්පදඤ්ඤය. ඔක සත්‍ය සම්පදඤ්ඤය කියන්නේ නැහැ. ඔය කියන්නේ මුට්ට මේ මේ මුට්ට සතිය කියන්නේත් නෑ ඔකට. මිච්ඡා සති කියලා කියනවා. කිසිම දෙයකට මොනම දෙයක් අදාන්නේ අනිත් එක හොඳට මතක තියාගන්න සතිය කියන එක වඩන්න ඕන කන්නේ හැම වෙලාවෙම තියෙන එකක්. ප්‍රශ්නේ තියෙන්නේ තණ්හාමාන දිට්ඨි වලට ගියා නම් මිච්ඡා සති වෙනවා. අපි භාවනා කරන තණ්හාමාන දිට්ඨි පැත්තට යනකොට ඒක එක දැනගන්න ඒ නැත්නම් ඒක ලැජ්ජ වෙනවා. බය ලැජ්ජාව කියන්නේ ඒකට. එතකොට ඉන්ද්‍රිය සංවරය එනවා. එතකොට සීල එනවා. එතකොට එයා දන්නවා මම දැන් වැඩේ කෙරුවට තණ්හාමාන දිට්ඨි වලට නැත්නම් ලාභ සත්කාර සම්මාන සීල වලට නෙවෙයි ධර්ම ගෞරවය සඳහා. ඒකට ආධ්‍යාත්මික වෙන්න ඕනේ. ඒකට ආගමික වෙන්න ඕනේ. ඉතින් අපි මේ කරන්නේ අර ඇහැව ගලවලා දානවා. තණ්හා මාන දිට්ඨි හැව ගලවනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක කියන හැව ගලවන්න බෑ මේක හැම රිදෙනවා. උ ගැලවෙන තාලෙට එවැනි කල්යාණ මිත්‍රව ආශ්‍රය කරමින් ජීවිතයට හිමීට හිමීට හදනවා තුවාලේ පිටපොත් හැදිලා හැම එනකන් ආවට පිටපොත් හැල්ලා යන්නේ. ආන්නේ වගේ හැලෙන එක. ඉතින් ඒක තමයි ඉවොලුෂන් එකේ හිර වෙලා තියෙන තැන අපි. අපිට තණ්හාමාන දිට්ඨි දිගේ යන්න අපිට කවුරක්වත් කටුගහේ කටුල් කරන්න ඕනේ අපි අන්තිම එක්ස්පර්ට්ලා. ඒක බොක්කෙන් එන්නේ. ඒක පිළිබඳව නම්බු කරන්න යන්න එපා. ඒක නිකන් අසුචි වලක ඉන්න අසුචි වන්නේ කසුචි කැල්ලක් හම්බෙලා සන්තෝෂ වෙනවා. අසුචි වලේ ඉන්නේ අසුචි ගන්න තමයි. අපිට දැනගන්න තියෙන්නේ මේකෙත් ඉඳගෙන තණ්හා මාන දිට්ඨි නිස්ත්‍රිත නොවි මේ තරම්ම උනන්දුවකින් මේ තරම්ම හරියට රාජකාරියක් ඔය කාලසටහනකට කටයුතු කරනවා කිව්වා මේක අමානුෂිකයි. ඒක මානුෂත්වයේ ඉක්මවල තියෙන. බුදුරජාණන් ශාපේ උලුප්පල ගන්න හදන්නේ ඒක තමයි. අතිමානුෂික එහෙම නැත්නම් මනුස්සත් ඉක්මල ගියද සියලු දේම කරපන්. ඒ අතට රසවත් කරපන් ගෑණියක් තියාගනි. කපවුල් ප්‍රශ්නත් බලපන්. ඒ ඔක්කොමත් කරදයි මේක කරතයි. එච්චර බුදුහාමුදුරු කියන්නේ. ඒක අයින් කරන්න කියන්නේ අත්‍යවශ්‍ය නැහැ. අතන රාතන් වාචර දුන්න හොඳටම පවුලක් නඩත්තු කරයි. නැස කිසි ප්‍රශ්නයක් නැහැ. මොකටද මේ ආගෙන කණු කන්දලක් කොළු ඉදාගන්නේ නිකන් මේ. නැස නැති වෙලා තොප්පි දාගෙන යන්න ඕනේ නැහැ. ඈත වෙලා නම් ওই තොප්පියක් දාන ඉගෙන කමන්නේ නැහැ. අනික් වෙලාවට ඒක බලන්නේ කලවල දාන්න. නැත්නම් රාධනාංශ නමකට බොහොම ජයන කරත හැකි වැඩේ. ඒතර බේසිකලි දී කරන සත් සම්පන්න සම්පජඤ්ඤ කියනකම් ඔයා හැදෙන්න ලෑස්ති නැහැ කියලා මම චෝදනා කරනවා. ඒ වගේ වචන කතා කරනකොට ඒක වරද්දා ගත්තොත් ඔයාගේ අවධානය සම්පූර්ණ ධර්මයට අගෞරව පිණිසන ඒව කතා කරනකොට අල්ප ප්‍රාණ මහ ප්‍රාණ දැනගෙන හරියට කතා කරලා කොමියුනිකේට් වෙනවා. නැත්නම් ධර්මයේදී අපේ අවධානය පිටපැත්තට යනවා. ධර්මයේත් එක්ක වැඩ කරනකොට ඒක ඒක can't help. ඒ ක්‍රමයක ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තට පස්සේ ටක් ගාලා communicate කරනවා. වචනේ යල්බෙල්ල කිසිලක් මාරු වෙච්ච ගමන් කියෝන එක නෑ අවධානය යොමු වෙන මේ මනුස්සයා මේ මොනවද කතා කරන්නේ. උසාවියක් කියන පරාදයි. විසිකරන කොලේ විසිකරන නඩකාරය බලන්නේ නැහැ. හරියට ටෙක්නිකල් තමයි ඒවා ඩිෆයින් කරලා කියන්නේ. එහෙම නැත්නම් ඒ වර්ධගත් වචනේ පාවිච්චි කිරීමේ මිස් කොමියුනිකේට් වෙනවා. ආයෙත් කියන බයින ප්‍රශ්නේ. ඒක බේසිකලි දී අදහස් කරන සල්සම්පජාන්නේ මොකක්ද කියන එකයි මම. සති සම්පදේ සති සම්පදන්නේ මොනක්වත් නැහැ. සති සම්පදන්නේ හුදු සති සම්පදන්නේ සඳහා පමණයි. මොකක්ක සඳහා වුණොත් සති සම්පදන්නේ කක්ක. මොකක්ක සඳහා නෙවෙයි ඒක ඒක සඳහා පමණයි. දැන් පර්ෆෙක්ට් පියෝ ෆෝම් එක සතිමත් වෙන සතිවත් වීම සන්ත කවුරු සන්තෝෂ කරන්නවක්වත් මට මේ දිබ්බ චක්කු ඥාන ලැබේවා අනම්මන මොකක්වත් නෑ කවුරු හරි තමන්ගේ සේවය කරනවා නම් දැන් බැල්ලියක් පැටව හම්බෙච්චාම ඒ පැටවුන්ට කරන සේවය බැල්ලිට නම්බුවන්න වෙන කරන්න දෙයක් නැහැ ඒක කරනවා. අපි බුදුහාමුදුරුවෝ කියන මාතා යතානියම් පුත්තන් කියලා ගුණයක් නෙවෙයි ඒක ස්වභාවය. වදාගත්ත දරුවට ප්‍රේම කරනවා කියන එක ස්වභාවය. ඒක නම්බු කරන්න දෙයක් නැහැ. නමුත් ලෝකයා දන්නවා ඒකට කරු කරනවා ලෝකයා මොකද අම්මා කිසිම අපේක්ෂාවකින් තොරව ඒ දරුවට ඔක්කොම ටික කරනවා ඊගාව දරුවා එනකොට ඒකටත් කරනවා ඒකට මාතෘත්වය වශයෙන් අපි දානවා නම්ම නිකන් හරි බලාපොරොත්තු වෙනවා නම් මේ දරුවා මට මෙච්චර වීදම් කරලා කිරි දුන්නා මට මේ වෙලාවේ දෙන්න ඕනේ කියලා කතයි. අර එක මිනිසෙක් කියනවා යේසුස් වහන්සේ මෙච්චර ලස්සන ජීවිතයක් ගත කරලා කුරුසේ ඉඳගෙන "Oh father you betrayed me" කියනවා ඒක නොකියවනම් කොච්චර ලස්සනද කියලා. අනේ දීයනේ පියාණෙනි මාව පාවා දුන්නද කියලා අහනවා. කුරුසේ ඉඳගෙන ඉවරයි අර ගත කරපු සම්පූර්ණ ධාර්මික ජීවිතය අර වචනෙන් කෑවා. ඒක නොකිය මැරලා ගියා නම් ඉවරයි. ඔබට ඕන නම් මාව මරපන් ඔබට ඕන නම් මාව දේවපුත්‍රෙක් කරපන්. නමුත් අන්තිමට ශාප කරා. තාත්තට ශාප කරා. "Oh father you betrayed me" කියලා. ඒක නොකියවනම් අන්න ඒ ඔලිම්පික් වල ගහන වෙලාව කප් එක ගන්න වෙලාව නෝ කප් එක ගන්නලා කක්ක කරගත්තා. එපා කාට උදව්වක් කරුවක්වත් මැනලද්ද පුතේ කිරිතුන්නේ මහනුඹට කියන්න බෑ කැතයි. බලාපොරොත්තු වෙන්නත් එපා. එකක් මම කියන්න සාකච්ඡා වෙන ඉස්සලා උදව් කරව මිනිස්සේ කාට උදව්වක් ඉල්ලගෙන යන්න එපා. හැමදාම බලාපොරොත්තු සුන් වෙනවා. කවදාවත් එපා හිතුවේ හොඳ දන්නේ මිනිස්සු ළඟට ගිහිල්ලා කියන්න මට අමාරුයි මාත්තු. ඒතර අර මිනිස්සේ දැකලා උදව් කරන කරද උදව් කරපු මිනිස්සෙක් ළඟට උදව් ඉල්ලන්න යන්න එපා. ගනුදෙනුවක් හෙට්ටුවක් ආර්ථිකයක් ඉල්ලුම සැපයුණා. දන්නේ නැහැ. විද්දුන්ට කියලා තියෙනවා ලෙඩක් වුණාට පස්සේ වෙදා ගෙදෙට්ට නේට දෙවි කෙනෙක් වගේ පේන්නේ කියලා. සනීපයේ කෙනෙකුට පේනවලු යාළුවෙක් වගේ ඉන්නම් කියලා. හරි වුණාට පස්සේ આવොත් නායකාරයෙක් ඉන්නවා වගේලු පේන. මෙයාක ඉන්නේ කීයක් හරි ඉල්ලගෙන යන දැන් ඉතින්. මට සනීප කෙරුවනේ. විදුකට කවදාකත් කියනවා ගෙදරට කොට වෙන්න එපයි කියලා සනීප කරපු ගෙදරකට. අපි එහෙම නෙවෙයි කරන්නේ අපි උදව් කරලා අපි හිතනවා ඒගොල්ලෝ මට කරයි. කවදාකවත් බලාපොරොත්තු වෙච්ච මට්ටමට වෙන්නේ නිසා උදව් කරන්න කොන්දේසි විරහිතව එවන්ස උදව් කරනවා නම් ඉවසන්න ඕන ඉවසන්න. අමාරුවක් වටනොත් ළඟින් මිනිස්සු ගාට ගිහිල්ලා කියන්නේ යාට තේරෙන්න ඕනේ අමාරුව උදව් කරතයි. අපි උඟා කිත්තමනාප කරගන්නේ අපි උදව් කරපු කෙනා ළඟට යනවා උදව් කරන්න යා අපිට උදව් කළ යුතුයි කියලා. ඒක තන්නේ ක්‍රම ඇත්තටම මේ කාලය මේ දැන් මම උදව් කරන්නේ මත්තර ගණ්ඩ නම් පහත්. ඉල්ලුම සැපෙම තියෙනවා. නිසා ඕන කෙනෙක් ගාවට යන්න පුළුවන් වෙනට අමාරු කරට මේසත් තේරෙන්න උදව් කරන්න ඕනේ. මම පාලා උදව් ඉල්ලන්න යන්නත් එපා. උදව් කරපු කෙනෙක් ගාවට යන්නත් වෙන යන්න වුණොත් මතක තියාගන්න පශ්චාත්තාපෙලා ඉන්න තියෙනවා. දැන් අපි ඒ නිසා ඉතින් ඔවන්සේ මොලිටි පැලස්වල ඉඳේ පතුලට ගියාම සමහරකට කරන්ට් එක වදින්න සිද්ධ වෙනවා කියලා. ඒ බාල්දිය කියලා අල්ලනකොට යට වයර් එකක් එහෙම තිබුණොත් එන්නේ මිනිහා එතෙන්දි කරන්ට් එක වැදුනොත් තීන්දුව කරන්න වෙලාවක් නැහැ. එතකොට මරණය තමයි. ඒ කියන්නේ අන්තිම ආවාසික මේ ගත්ත ගමන් උඩට එන්න බලන්න යන්නේ දැන්. යනකොට එතන හිර වුණොත් එහෙම මොකේ කරේ එතන ට්‍රැප් වුණොත් හීම් බුබුලු දාලා බක්. ඒක ඇත්ත කතාවක් කියොත් ඕන වෙලාවක අපි අපි වැරදි නම් අපි නිවන නෙවෙයි යන්නේ. අපිට කවුරු හරි කියනවා උඹ නිවන් දැකලා ඉන්නේ. උඹ බය වෙන්න එපා වරෙන් අර එමෙ කියලා ගිහලා බලනකොට ඔයා රැවටිලා ඉඳලා තියෙන්නේ. අන්තිම ගිහලා අල්ලලා බලනකොට මරණ මොහොතකදී බැලුවොත් මේක නිවන නෙවෙයි වැරද්දක් කියලා මොකද වෙන්නේ මරණ වෙලාවේ. කනගාටු දෙකයි මරණ එකක් කාපු කෑම රාත්තල් ගන්න. කොහොමද දන්නේ ඔයා නිවන දැක්කයි කියලා? කොහොමද සාතික් කරන්නේ? කද්දාවත් මොකකින්වත් බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා දෙනවා කියලා. කොයි විලාවෙත් කියන්නේ අපි මේක ඊගායකට උදව් කරගන්න ඊගාට උදව් කරගන්න එහෙම නැත්නම් අපි රත්තරන් ගන්න යනවා නැත්නම් මණිකක් ගන්න කියලා කවුරු හරි අපිට ප්ලාස්ටික් කැල්ලක් විකුණනවා අපි ගෙනලා ඔක වැඳලා ලොක් කරලා අතුරු සාක්කුවේ දාන ගෑනිටවත් දෙන්නේ නැතුව තියාිනවා මුද්දටම තක්කුමුක් වෙලාද ගිහිල්ලා මැනික කාට හරි ගිහිල්ලා කියනවා අනේ මස්සිනා මේක තියන්න කීයක් හරි තියනවා. අයියෝ පිස්සුද මේක ප්ලාස්ටික් කැල්ලක් කිව්වොත්. අමලියට තව අමලියක් නේ. එසා බාල්දි කියලා ඔය අල්ලලා තියෙන නිවන නෙවෙයි නං. වෙන ගුණක් නං. ඒක ඔයාගේ ජීවිත පැහැරගන්න ඉඩ තියෙනවා. ඒකට හතික දෙන්න බෑ කාටවත්. ජීවිත පරිත්‍යාගයෙන් මේ යන්න ඕනේ. මමයි මේක තෝරාගත්තේ. හරි නම් හරි වැරදි නම් වැරදි. අයිතෝ මට මේක කිව්වේ කියන්නේ කියන්නත් එපා කාටවත් කිව්වයි කියලා. Tamanne දිමුර දෙන්නේ. ආන්තිමට කවුද ඉන්නේ? අප්ප වෙන්න. ඒ නිසා මේකෙදී කියන්න බෑ අපි අල්ලලා තියෙන බාල්දියමද නැත්තම් බාල්දිය කියලා ට්‍රැප් කරලා ඉලෙක්ට්‍රිෆයි කරපු එකක් දාලා තියෙනවද දන්නේ නැහැ කවුරු හරි කියලා අත ගහපුවම. එතකොට මරණයයි කරන්ට් ඇදිල්ලයි. ඒ නිසා මේකෙදී බුදුහාමුදුර අපිට කිසිසේත්ම මේ ගැලුම් කාර්යය නෙවෙයි. පාර කියලා තියෙනවා විශ්වාස නම් ඵලයක්. උඹ සාතික වෙයක්. උඹ යන්නේ උඹේ විශ්වාසකම් මෙතන. කවුරුත් මත මුලදී සද්ධාව ඇති කරගන්න අන්තිම වෙනකොට සද්ධාව අස්සද්දෝ බුදුහාමුදුරුවෝ කියලා තියෙන රහතන් වහන්සේ අස්සද්දයි කියලා. කිසිම සද්ධාාවක් නැහැ. මම දන්නේ නැහැ තේරුණාද කියලා මම කියන්න හදන එක. අපි අපි සම්‍යක් මාර්ගේ යනවා කියලා කිසිම සාහිතිකයක් නැහැ. කවුද දන්නේ කොහොමද කියන්නේ? අපිමනේ කියාගන්නද? මම කියයි ඕගොල්ලෝ අපි මගේ ගෝලියෝ ටික টොප් එකට සම්‍යක් මාර්ගේ යනවා. බෑ <laughs> නේද බිස්නස් එක යන්නේ නැහැ. කොයි ගෝලයාද කියන්නේ නැත කොයි කුරුණාද කියන්නේ නැත හැබැයි කියනවනම් ඌ ගැන පරිස්සම් වෙන්න කියලා ලොකු හඳුරු කිව්වා. කවුරු හරි කියනවා මයි ළඟ විතරයි සත්‍ය දින කාගල් ළඟට යන්න බෑ කියලා පරිස්සම් වෙන්න කියලා. කවුරු හරි කියනවා මයි ළඟ තියෙනවා මයි ළඟට වලින් අද ළඟ තියෙනවා ඵලය අයිය මනසේ සාධාරණ මානසිකත්වයට සලකිල්ලක් තියෙනවා. කවුරු හරි කොහේ හරි කියනවා නම් මේ අනිත් තැන් වලට යන්න එපා. මයි ළඟට විතරක් වරින් කියලා. ඒක රැටල් ස්නේක් වගේ විදිහට සලකන්නේ කියලා කියනවා. භයානකම සර්පෙක් ලෝකේ ඉන්නේ බුදුහාමුදුරු කියලා දෙන්නේ මේක සම්පූර්ණ විරුද්ධ කියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ මේ ස්කයිප් එක හරහා අපිට සම්බන්ධයක් පුළුවන් අන්තාවෙන්න. නෑ ඒක තමයි අපි මේ උත්සාහ කරගෙන යන්නේ. අදත් ඉතින් පස් හය දිනක් මේ මේක මේකෙන් දැන් විශාල මට ප්‍රශ්නයක් එනවා මේ ෆොටෝ පෙන්වයි කියලා. මම කාටවත් පෙන්වන්නේ නෑ ඒ නිසා යවන්නේ ක්ලිප් එකේ බැලුවත් ෆොටෝ කපන්න. හරි. නෑ එහෙම කරලා ඒ කියන්නේ දැන් මේ ළඟදිත් මේ එකනේ කැලේ චෝදනා කළා ඔබ වහන්සේ ෆොටෝ ගන්න දෙන්නෙත් නෑ ඔබ වහන්සේ මහානායක හඳු කෙනෙක්ගේ විශාල වටපොතක් යන දාව ෆොටෝ එකක් තියෙනවා ඊමේල් එකේ කියලා. ඉතින් මං කො මට ඉච්චර බලේ නෑ මං කැමති නෑ ෆොටෝ ගන්නවට. එතන ගා පෙන්නපන් ඊමේල් එකේ කියලා. චූ නෑ වෙලාවට. මෙල්බන් වලදී ගිය වෙලාවදී ගත්ත අර මේ ෆොටෝ එකක් තිබුණේ. ඉතින් ඒ වගේ ඉතින් ඔය එකේ අපිම දාගත්තලා නේද? ඈ? ඉතින් මියුට් කරන්න. නෑ මේකේ මේ යන ප්‍රෝග්‍රෑම් එකකුත් කරදරයිනේ. ඒ නිසා අනිත් දවසේ කරලා ඉතින් මෙයා කියන දේ අහන්නේ ඒක ලයිව් එක කාස්ටිං එකෙන් යන්නේ මේක යන්නේ මේ වෙනමම ස්කයිප් නෙවෙයි යන්නේ ඒක අර තියෙනවා ලයිව් එක කාස්ටිං වගේ තියෙන වෙබ්කාස්ට් කරන්න පුළුවන් ඒ වගේ කරා ඕනෙත් තරම් කට්ටිය එකපාර ඒ කියන්නේ වන් වේ ට්‍රාන්ස්මිෂන් යන්නේ එහෙම කරන්න පුළුවන් මේකත් වන් වේම නෙවෙයි වන් වේ මේක චැට් වලින් ඔන්න හරි කියන එකම තමයි ඒ නිසා අපි එක්ස්පෙරිමන්ටල් බේස් එකේදී කක්ක ගහගත්තා. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් eh, රන් කරනකොට වීඩියෝ නැහැ. නිකන් කතා ගහන්න පුළුවන්. ඒක මේ වෙලාවේ යා කෙනෙක් වෙන්න ඕනේ. ඒගොල්ලෝ ඒ පාස්වර්ඩ් එක ගහලා නැත්නම් ඒ ඒ වෙබ් එකට එන්න ඕනේ. ඊට පස්සේ කතා ඊට පස්සේ දන්න කට්ටිය විතරයි කෙනෙක් වෙන්නේ. ඊමේල් තමයි මම මල මුළු ගේම් එකම රන් කරන්නේ ඊමේල් වලින් තමයි. මම ස්කයිප් එකට ඉන්වයිට් කරන්නේත් නැහැ. පුළුවන් ද සහ? ඈ අපි එව්වොත් පාස්වර්ඩ් එක දෙන්න. මම බහුවචනේ කියවන්න එපා. මම කියන්න මම මම දෙන්න වැඩි. අපි නේ මම. හරි එච්චරයි. අපි කියන්නේ පාස්වර්ඩ් එක දාන්න ඕනේ. අවශ්‍ය නැහැ. පාස්වර්ඩ් නෙවෙයි. මෙමය දැන් මේ ක්‍රමයට මේ මම කට් කරා. මේ ක්‍රමයට මේ ඒ කියන්නේ කමෙන්ට් එකක් දාන්න නම් පාස්වර්ඩ් එකකින් ලොග් වෙනවා. ඒක අපි දන්නවා කවුද හරියටම නැතුව. එහෙම නැත්නම් දැන් මම මේ මේකට ලොග් වුණොත් දැන් උතන බ්‍රෝඩ්කාස්ට් එකක් නැතුව වෙන කොයි හරි කරන බ්‍රෝඩ්කාස්ට් එකක් අහු වෙනවද මේකට? නැහැ. දැන් මෙහෙම ස්වාමීන් වහන්සේ දැන් මේ ස්ට්‍රීම් එක ඒක තැනකට අපි බ්‍රෝඩ්කාස්ට් කරාම නෑ ඔය රෙජිස්ටර් වෙලා දී ඉන්නේ මේ රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ ස්වාමීන් වහන්සේගේ දේශනාව අහන්න. නෑ නෑ මං කියන්නේ දැන් අපි මෙතන ගත්තනේ channel එකක්. ඒ channel එක එක wave length එකක් විතරමද නැත්නම් මේ general wave length එකක්ද? ඇත්තටම අර wave length එකක් නෙමෙයි සමහරවිට එතන stream එකක් තියෙනවා. හරි ඒ stream එකට කවුරු හරි ওই දාපු අර password එක වගේ තියෙන website එකේ නම ගැහුවොත් ලෝකේ ඕනම කෙනෙක්ව අහන්න පුළුවන්. ලෝකේ ඕනම කෙනෙක්ව ලෝකෙ ඕනම කරන්නේ නෑ මම නෙවෙයි දැන් වෙන කොහරි කෙනෙක් කරනවා එකක් ඒකත් පුළුවන් බලන්න දැන් මේ වෙලාවේ පාස්වර්ඩ් එක දාලා ගැහුවොත් අපිට පාස්වර්ඩ් එකක් අවශ්‍ය නෑ නෑ අර ඔයා දෙන අර වෙබ්සයිට් එකේ නම ගන්න ඔව් ඒ URL එක ගහුවොත් ඕන කෙනෙකුට ලෝකෙ වහන්න පුළුවන් නමුත් කමෙන්ට් එකක් දානවා ලොග් කරනවා එතකොට දැන් පෙන්නන්න මට එහෙනම් ඔය ඔය කම්පියුටරේ පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් එකකට සේව් කරලා නෑ ඒකට